කියනවා නම් මූලපරියාය සූත්‍රය සම්බන්ධ දෙවෙනි දේශනයයි මේ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි එදත් ඒ සූත්‍රයට පසුබිමක් වශයෙන් සර්වචන් වහන්සේ මිතින් සියලු කාරණයන් વિશે සියලු කරුණු વિશે මුල සියලු ධර්මයන්ගේ මුල කාරණාව මූල හේතුව කියන නමයි මේ සූත්‍රයේ සරුවචනාංශ විසින්ම තබා වදාරන්න ඉඳලා තියෙන්නේ. ඒ නිසා මේක භාවනා පිළිබඳ පටන් ගන්න නැත්තඳ ආරම්භ කරන්න හොඳ තැනක්. හැබැයි ඉතින් කවුරුත් වගේ එක ගැඹුරුයි කියලා එහෙම නැත්තම් නොතේරෙනමයි කියලා එහෙම නැත්තම් වටා ගැනීමට දුෂ්කරයි කියලා බහාත බණ්ඩිට තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රපංචකරණය පිළිබඳව අඩංගු සූත්‍ර ඔක්කොම ටික මජ්ක්‍ධිම නිකායටයි අඩංගු වෙලා තියෙන්නේ. ඒක නිසා මජ්ක්‍ධිම නිකා අට කතාවට ඒක පිළිබඳව හැඟීමක් ඇති කිරීමට දෝ අටුවාචාර්ය වංශයේ ප්‍රපංච සුදනී කියන නමයි කියලා තියෙනවා. ඉතින් ඒ නිසා මමත් ඒ pāli භාෂාව පිළිබඳ දැනුමක් නැතුව සර්වඥ දේශනාවට කෙලින්ම සම්බන්ධ වෙන්න දැන ගැනීමට අහනකොට අපේ අපවත්චි නායක ස්වාමීන් වහන්සේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මජ්ක්‍ධිම නිකාය කියවන්නේ කියලා. ඉතින් මජ්ක්‍ධිම නිකාය පටන් අරගන්නේ මේ සූත්‍රයෙන්. නමුත් ඒක ඒ සූත්‍රයමත් වැටෙනවා එදත් අපි මතක් කරගත්තා මේ සූත්‍රය සරුවචනාංශේ එදා එතෙන්ටත් අද මෙතෙන්ටත් ගැලපෙන තාලෙට විස්තර සහිතව දේශනා කළාට සරුවච්චන්හන්සේගේ ශ්‍රී මුක දේශනාව පවා එදා සමීපස්තව කාය සාක්ෂි සහිතව අහපු පිරිස රස විඳලා නැහැ. අගය කරලා නැහැ. අභිනන්දනය කරලා නැහැ. ඒ නිසා මේ සූත්‍රය විශේෂයෙන්ම අනික සූත්‍ර අතර සඳහන් වෙනවා අභිනන්දනය නොකරන ලද සූත්‍රයක්. සරුවච්චන්හන්සේගේ දේශනය සරුවච්ච භාෂිතය ඒ ළඟ හිටපු කච්චිට රසවත් වෙලා නැහැ. ඉතින් ඒක නිසා පේනවා එක්කෝ ඒක නොගැලපෙන කමක් නැත්නම් නොතේරෙන ගතියක් එහෙම නැත්නම් ඒ අහපු අයගේ දෝෂයක් හරි මොකක් හරි. ඉතින් අපිත් උත්සාහ කරනවා මේ කොහොම හරි ඒකේ ਸਰවඥාන්සේ අපිට sannivedanaya කරන්න හදන අඟවන්න හදන කරුණු පිළිබඳ අවබෝධ කරගන්න. එසේ නමුත් ඒ සංගීතකාරක ස්වාමින් වහන්සේලා මේක එහෙම නොතේරෙන දෙයක්වත් ගැඹුරු දෙයක් විදිහට සලකලා නැහැ. සූත්‍රේ පිළිච්ච ගතිය තියෙනවා. සූත්‍රේ කිසිේත්ම එහෙම හිස්තනක්වත් ඉදිරිපත් කිරීමේ වැරද්දක්වත් පේන්න බෑ. ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේක ඉතින් අර මාතු පිටාර්ථයෙන් එච්චර සුගම එච්චර පැහැදිලිකමක් නෑ. තේරණ ගතියක් නැතුණාට ඇතුළතින් ගැඹුරක් තියෙන ධර්මතාවය. ඒකදී සරුවචන් වහන්සේ මේ මේ දේවල් පිළිබඳව නැත්නම් ලෝකේ පවතින ආ වූ සංකල්ප පිළිබඳව පළවෙනියෙන්ම සඳහන් කරන්නේ අසුතවත් පුතුජණයා පිළිබඳව මේ අසු විරු ඥාන නැති අපණ්ඩිත කෙනා එහෙම නැත්නම් ලියන්න කියන්න බැරි කෙනයි කියලා තමයි ඒක මේ සඳහන් කරන්නේ. එහෙම ලියන්න කියන්න බැරි කෙනෙක් කොහොමද මේ ආකාශ පිළිබඳව කටයුතු කරන්නේ? දෙක යමක් අහලා මෙහෙම හිටියොත් හරියන්නේ නැහැ. මෙහෙම හිටියොත් තිරසනුන් හා ළමා නැහැ. මොකද්ද මේක ඇති වෙනස කියලා. උදතර කාරණා කාරණා තේරුම් අරගෙන යම් ආකාරයක සීල ශික්ෂණයක් සමාධි ශික්ෂණයක් ප්‍රඥා ශික්ෂණයකට ශ්‍රේෂ්ඨ මට්ටම හෝ තමන්ගේ මට්ටම ශක්ති ප්‍රමාණයට බහගත්ත සීක පුද්ගලෙක් නැත්නම් ශික්ෂාවටපත් වෙච්ච පුද්ගලෙක් කොහොමදයි මේ ආකාර සංකල්ප විෂය පිළිබඳව බලන්නේ ඊට පස්සේ ඒ සීක භාවයේ පරිපූර්ණ භාවයටපත් වෙලා අසීකත්වයටපත් වෙච්ච මහරහතන් වහන්සේ කෙනෙක් සම්පූර්ණ අංග සම්පූර්ණ රහතන් වහන්සේ නමක් මේ සංකල්ප පිළිබඳ දකින්න කොහොමද ਸਰවඥාන්සේ දකින්න කොහොමද කියලා බොහෝම ලස්සනට ඉදිරිපත් කරනවා. ඉතින් එතකොට ඉස්සල්ලාම අරගන්නේ අසුතවත් පුතුජනයා පිළිබඳව. ඒ කියන්නේ මේ ලෝකේ ඉන්න සාමාන්‍ය සංසාරගත සත්වයා. සත්වයා කිව්වා මිනිසයා. මේ සංසාරගත සත්වයා මේ සූත්‍රයට වර්ණගන්නේ අර්ථ දක්වන්නේ අසුතවත් පුතුජනෝ ආර්යාණං අදස්සාවි. මේ ලෝකේ ආර්යයන් වහන්සේලා ලෝකේ ජීවත් වුණාට එයාට පේන්නේ නැහැ, දකින්නේ නැහැ, දකින්න ඕනකමකුත් නැහැ. හරියට මේ බණ අහපු හාමුදුරන්ට මේ බුදුහාමුදුරන්ගේ බණ පිළිබඳව වගේ අභිනන්දනය කරන්නේ නැහැ. හරියානම් අදස්සාවි. එකකින් අදහස් කරන්නේ ඇස් නැහැ කියන එක නෙවෙයි. මේ ආර්ය ධර්මය, ආර්ය වංශය නන්නාඳුනා නිසා ඒ කෙනාට ආර්යයන් වහන්සේ කවුද අනිත් එක්කනා කවුද කියලා මොනම විදිහකින්වත් වෙනසක් පේන්නේ නැහැ. ඒක නිසා ඒක නොදැක්කා වාගේ තමයි දැනෙන්නේ. ඉතින් මේකත් මේ මේ ආදස්සාවි කියන පදයේ තියෙන ගැඹුරු විස්තර කරනත් භාවනාවට සම්බන්ධ කරලා බැලුවොත් අපි යම්තාක් දුරට ආනාපාන සති භාවනාව වගේ භාවනාවක් කරන යනකොට ඒ දැක්කා කියන්න නම් ආනාපාන සතිය දැක්කා කියන්න නම් ගුරුවරු හිත මෙහෙවන්න කියන ආස්වාසයෙන් ප්‍රස්වාසයෙන් වෙන්කොට දැනගන්න. ප්‍රස්වාසයෙන් ආස්වාසයෙන් වෙන්කොට දැනගන්න. ආස්වාසයෙන් මුලින් මැදින් අගින් වෙන්කොට දැනගන්න. ප්‍රස්වාසයෙන් මුලින් මැද වෙන් කරන්න මැදින් අග වෙන් කරන්න ආදි වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතර වෙනස අල්ලගන්න ගිය දවසේ තමයි ඔන්න ආශ්වාසයක් සහ ප්‍රශ්වාසයක් කියලා දෙකක් තියෙනවා කියලා අහුවේ. ඒ විතරක් නෙමෙයි ඒකට ආශ්වාසයෙන් ආශ්වාසයට ඇති වෙනසක් තියෙනවා. නමුත් යම් වෙලාවක ආශ්වාස ප්‍රශ්වාස දෙක එක විදිහට දැක්කොත් ආධුනික යෝගාවචර කියන මට දැන් හුස්ම පේන්නේ නැහැ කිය. අදස්සාව. නම හුස්ම නොපෙනී යනවා නෙවෙයි ඊතර සිද්ධ වෙන්නේ. හුස්ම නොපෙනී යනවා හුස්ම නොතේරෙනවා නම් හුස්ම නොවැටෙනවා නම් මැරෙන්න ඕන. මැරෙන්නේ නැහැ. අර දෙකේ වෙනස අල්ලගන්න බැරි වෙච්චාම දෙකම නැති වුණා වගේ කියලා හිතලා. යම් ආකාරයක ලෝකේ ජීවත් වෙන්න මේ ආර්යයන් වහන්සේ මේ අසුතවත් පුදුජනය කියලා වෙන් කරන්න බැරි නම් ඒක නිසා නොදැක්කා වගේ තමයි. වෙනස දැකීමයි දැකීම කියන්නේ නැත්නම් නොදැක්කා තමයි. ඉතින් ඒ ඒ ව්‍යාකරණ රූපය මෙතන විස්තර කරන්නේ අරියාණන් අදස්සාවි. දැන් සර්වඥාන්සේ ඉදිරියටපත් වෙලා සර්වඥාන්සේ ප්‍රතික්ෂේප කරපැත්තෝ ඉන්නවා. සර්වඥාන්සේගේ ශාසනේ උපැවිදි වෙලා කියලා සරුවචනංශේ ඔය කියන සරුවචනත්වයක් නැත ඔය කියන විශේෂත්වයක් නැත කියලා අන්ධහැර පාවපු මුර්ගා කියපු ඇත්තක් තියෙනවා. ඉතින් ඒ ඇත්තත් මෙතන වැටෙන්නේ අසුතවත් පුතුජන විදියට තමයි. ඒ නිසා මේක තවත් ටිකක් මේ ඉච්ඡාදින තාලට කියනවා නම් උඟ දෙනෙක් හරියට පිංකම් කරනවා පිංකම් කරන්න මේ පෙළඹෙනවා මතු පිළිදෙන මෛත්‍රී බුදුහමරෝ දකින්න. ඉතින් කවුරු අඳුනා ගනීද කියන එකයි ප්‍රශ්න තියෙන්නේ. මේගොල්ලෝ හිතාන ඉන්නවා මේ පිංකම් කරන්නේ නැත්නම් විශේෂයෙන්ම 18 ශ්‍රියන්තියේ බුදුරැස් වීදී ළඟට එනවන කටින් මානෙල් මල් සුවඳෙයි දන්ත දාතුන් වහන්සේගෙන් බුදුරැස් වීදී එනිසා බුදුහාමුදුර ළඟ එනකොට නිකන් හොඳට අපි වශී වෙලා හිටියේ එහෙම නැත්නම් අපි මෝහන වෙලා හිටියේ කියලා හොඳට මතක තියාගන්න අඳුරන්නේ නැහැ මොනම විදියකින්වත් සර්වඥාන්සේ වෙන කෙනකින් අඳුරා වෙක් කළා අඳුර ගන්න බෑ සුතමේ ඥානෙ හෝ චින්තාමේ ඥානෙ හෝ භාවනාමේ ඥානෙ නැත්තම් ඒක නිසා දඹදිව තලයේ පහළ වෙච්ච ඔක්කොමලා බුදුන් දැක්කේ නැහැ දැකපැත්ත ටික තමයි ඒ සීක தත්වයටපත් වෙලා බුදුන් සන්නකේ දාන සන්නකේ සංඝ සන්නකේ පිළිසකට උනේ. ඉතින් ඒ නිසා හිතාන ඉන්නවා මේ ආර්යනාථලත් එක්ක ඉන්න නිසා නැත්නම් ආර්ය විනය හැසිරෙන නිසා අපි දන්නවා එහෙම නැත්නම් අපි දකින්නවා අපිට වෙන්කොට හඳුනන්න පුළුවන් කියලා. කවදා හරි ආර්යනාථ කෙනෙක් හරියට දකින්න තමන් ආර්යනාථ වෙනෙක් වෙච්ච දවසේ තමයි. එතකම්ම හරියානම් අදසාවි තමයි. නමුත් ඒ වුණාට ඒ වැඩ කරන කෙනා යෝගාවචරයා ඒ බව දැනගෙන අනේ අපින් ආර්යනාථලාට හානියක් නොවලා කියලා නිතරම ඒ ආර්ය වංශයට ගරු කරගෙන ඒ වත පිළිවෙත කරගෙන බයපක්ෂව කටයුතු කරන්නේ මේ කන ළඟ හිටියත් පේන්නේ නැහැ. ඒ නිසා ආර්යාණං අදස්සාවි. ආර්ය ධම්මේ අකෝවිදෝ. ඒ ආර්යයන් වහන්සේලා තමා වශයෙන් කැපී පෙනෙන දඟලෙන්නේ නැති වුණාට ඇත්තෝ ඒ ධර්මයේ අනිකයි හැසිරීම පිණිස ප්‍රතිපත්ති මාලාවල් ඉදිරිපත් කර ගන්නවා. ඒක තමන්ගේ ප්‍රතිපත්ති කියන්නේ මේකට ආර්ය වංශය කියලා කියනවා. මෙතෙක් පැවතිච්ච සීල ආර්යයන් වහන්සේලා විසින් අනුගමනය කරලද වංශේ. අන්නේ වංශය වංශයේ පැවැත්වීමේ දක්ෂ නැහැ. අකෝවිදෝ අවිනීතෝ ඒක පිළිබඳව විනයනය කරන්න, ඉඳුරම් පිනවන්න, අරකන දිවනාශය නැත්නම් කාය වචන හිත හික්මවා ගන්න හිත දීලා නැතාම අන්න එහෙම කෙනා කියනවා අරියාණං අදස්සාවි අරිදම්මේ අකෝවිදෝ අරිදම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිසම්මේ අවිනීතෝ සප්පුරිසම්මේ අකෝවිදෝ ඒ වගේම ලෝකේ හොඳයි කියලා කියන කාගත දෝෂ දර්ශනට ලක් නොවෙන සත්පුරුෂයා කවදාකවත් දැකලා නැහැ එක්ක සත්පුරුෂය දකින්නකොට කරප්පන් වෙනවා කැමැතිව නැහැ අසත්පුරුෂයෙක්මයි අසත්පුරුෂ ධර්මෙමයි හැම වෙලාවෙම රස වෙනදී ඒ පුදුලට අර සත්පුරුෂයා දකිනකොට කුඩල්ලා කොට උඩ සිප්පා වගේ බොහෝම අපහසුතාවයකටපත් වෙනවා. මේක ඇත්ත වෙන්න පුළුවන් නමුත් Tamange අර කියන තණ්හාමාන දිට්ඨි වැඩි, ලෝභ ගති වැඩි නිසා ඇතිලා යන්නේම අසත්පුරුෂයන් දිහාවට. එතකොට සත්පුරුෂයන් දැක්කේ නෑ වාගේ. දකින්නවා මේ රූපකය දකින්න ඇති. ඔහු වෙනස හඳුනන්නේ. අදිට ආස්වාද ප්‍රසවාස දෙක දිහා උගාවක් කියලා බලනකොට නුපුහුණු මනස ඉක්මනටම කියන ආශාස ප්‍රසවාසය නැති වුණා දැන් මම මොකද කරන්නේ? ඒක කවදාකවත් සැක කරලා හිතන්නේ මේ නොදකින්ටයි හිත වෑයම් කරන්නේ. අපි ඒකට දෙන්න නරකයි. අපි කියන්නේ නෑ මේකේ තාම තියෙනවා. තාම වෙනසක් නැති වුණාට ආශාස ප්‍රසවාසයවත් තියෙනවා. ඒ නිසාම ආශාස ප්‍රසවාසය බලන්න ඕනේ. ඒ වගේම අපි මිනිස්සු අසු කරනකොට ඒ ආර්යයන් වහන්සේලා කවදාකවත් කැපිපෙන්න උත්සාහ කරන්නේ නැති නිසා සත්පුරුෂයන් කවදාකවත් කැපිපෙන්න උත්සාහ කරන්නේ නැති නිසා ඉතින් අඳුරන්න ආවා. ඉතින් ඒක නිසා අර දිලිසෙන දිලිසෙන දේවල් පිටිපස්සේ යනවා. ඊට පස්සේ සත්පුරුෂයන් පෙනී යනවා වාර. ඉතින් එතකොට ඒ ධර්මයේ හැසිරෙන්න අවස්ථාවක් හෝ මේ ඉක්මෙන්ට අවස්ථාවක් නැති වෙනවා. මෙන්න මේකෙන් පෙන්නනවා බුදුහාමුදුරු ඉස්සල්ලාම මේ පිරිස නොසලකා නෑ ශාසනය පිළිතුරු. ඒ අතන තමයි ඉස්සලම කතා කරලා තියෙන්නේ. අසුතවත්ව පුතුජණය අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝවිදෝ අරිය ධම්මේ අවිනීතෝ සත්පුරුෂාණං අදස්සාවේ සත්පුරුෂාම්මේ අකෝවිතෝ සරිසම්මේ අවිනීතෝ මේකයි බුද්ධ කෘත්‍ය කියන්නේ උන්වහන්සේට ඕන තරම් කියන තිබ්බහන දඬමස් ඒක වෙච්ච පුද්ගලෝ ඉස්සර කරලා බණ පටන් ගන්න තිබ්බනේ යෝකි වැඩි හරියක්ම ඉන්නේ ඔන්න ඔය කියන අන්ධ බාල ජනතාව ඒකට කියන අන්ධ පෘථග්ජන කියලා කියනවා අන්නේ අන්ධ පෘථග්ජනයෙන් තමයි පටන් අරගන්නේ මොකද ඒක කාටවත් ගන්න ඇබ්බැහි වෙච්ච තකතිරුකමක් ඒකේ තියෙනවා ඇබ්බැහි වෙච්ච මෝඩකමක් ඒකේ තියෙනවා ඇබ්බැහි වෙච්ච මෝහයක් ඒකේ තියෙනවා අනේ මෝහේ තේරුම් අරගන්නකොට අපි හිතනවා අපි නම් එහෙම නැහැ. අපි නම් ඊට උසස් කියලා අපිට හරි අමාරුයි මේ බුද්ධ ධර්මයේ තියෙන ගැඹුර තේරුම් ගන්න. එහෙම නැත්නම් මේ සූත්‍රයේ අභිනන්දනය කරන්න. ඒකම වෙන්න ඇති ඒ වගේ දෙයක් තමයි අටුවාචාරින් වහන්සේලා මේ අභිනන්දනයේ රූත්‍රය අභිනන්දනය නොකිරීමට හේතුව පෙන්වන්නේ මේ අහපු 500ක් මහා භික්ෂුන් වහන්සේලා දැඩි බමුණු මත දහරි දෘෂ්ටිගත පිරිසක් වෙච්ච නිසා සරුවචනසේ දෘෂ්ටිය කඩන්න කියපු බණ තේරුම් ගත්තේ නැහැ කියලා. ඉතින් ඒක අපිටත් වෙයි අපි දැඩි දෘෂ්ටි දානගායි දුප්පටි නිසාගේ ක්‍රමයට දෘෂ්ටිය දැඩිවගෙන බහාතබීමට අපහසු තරමට බැදව දාගෙන ඉන්නවනම් මේ සූත්‍ර කියනකොට රිදෙනවා. ඉතින් ඒක නිසා අර අසුතත් පුතත් යන ඉස්සරහට අරගෙන එයා පටලවා ගන්න, එයා අනා ගන්න, එයා කක්ක කර ගන්න, එයා ගා ගන්න සංකල්ප 24ක් සරුවචනසේ ඉදිරිපත් කරනවා. එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ. මේ සංකල්ප 24 ගන්නකොට එක්කෙනෙක්වත් ගැලවිලා නැහැ. ඒක නිසා අපිට තියෙන්නේ දැනගන්න ඒ අපි ඒ ඒ අපේ තියෙන දේවල් වටහා ගැනීමේදී තියෙන පටලවිලි සහගත ස්වરૂප, මෝහාන්ධකාර ස්වરૂප, අවිද්‍යා ස්වરૂප දැනගන්නයි අපිට මේක උත්සාහ කරන්නේ නැහැ කියන්නේ නෙවෙයි. නැහැ කියන පටන් අරගත්තොත් දිගටම ඒ කෙලස් වැඩෙනවා. එතකොට කෙලස් වලටයි අපි ආදාර කරන්නේ. මේවා අහ අහ දැක දැක නැවත නැවතත් අම අකමැත්තෙන් නමුත් පිළිසිඳ ගැනීම පිළිසිඳ ගැනීම යන්න ගියොත් අපිට තේරෙයි මේ කොච්චරක්නම් මේ වැරදි දෘෂ්ටි වැරදි මත අපේ චිත්ත સંතානගතවල ආසව වශයෙන් අනුසය වශයෙන් වංචනික ධර්ම වශයෙන් läගගෙන ගැලීගෙන හිටිනවා කියන්නේ. ඉතින් ඒකෙදි තාමත්ම මේ මනෝවිද්‍යාත්මක කාරණා තමයි මේක කවම කවදාකවත් Tamanට පේන්නේ නැහැ දකින්නත් බෑ දැක්කපු ගමන් සිද්ධ වෙන්නේ පශ්චාත්තාප. ඒ නිසා බුදු කෙනෙක්ම පහළ වෙන්න. පහළලා බුදුහාමතුරෝ නික්ලේශී ධර්ජානාසේ අනිකායට කෙරෙහි ලෝක සත්‍යය කෙරෙහි මහා කරුණාවෙන් කටයුතු කරනවා කියන පොදු මතයක ඉඳගෙන ඒක බුද්ධ කෘත්‍යය ඒ නිසා උන්වහන්සේ කිව්වට අපිට තරහ වෙන්න දෙයක් නැහැ. නිසා බුදු කෙනෙක් කියනකොට අපිට නිකන් අපේම මූණ කණ්ණාඩියෙන් බැලුවා වගේ වෙනත් දෘෂ්ටි කෝණයක් දක්ව ගන්න පුළුවන්. වෙනත් විදියකට මේක මේ දර්ශනයේදී උගන්වන්නේ අපේ ඇහැට මුළු ලෝකෙම බලන් උනාට ඇහැට කවදාකවත් ඇහැ පේන්නේ නැහැ. ඇහැට ඇහැක්කමක් නැහැ ඇහැ බලන්න. නොහැක්කමක් තමයි තියෙන්නේ. ඒකට අනිවාර්යම ආදාසයක් අවශ්‍යයි. හැබැයි ඒ වෙනුවට අපිට පුළුවන් තවත් ඇස් තියෙන කෙනකින් අහලා කොහොමද මගේ කට කොහොමද මගේ බඩ කොහොමද මගේ හැ කියලා කියන්නේ. ඉතින් යා විශ්වසනීය කෙනෙක් වෙන්න ඕන. එතකොට අපිට පුළුවන් දැක්ක නැති වුණාට දැක්ක නොදැක්ක දේ යම්තම් ඒක යම්තම් තන වඩා ගන්න. ඒක තමයි ආදාසිය නියම නිරූපණය කරන ආදාසියක් නම් ඒකටත් පුළුවන්. නැත්නම් සරුවචනාංශයටමක් වෙන්න ඕන. නමුත් අර කියන විදිහට සරුවචනාංශය දැකලා හඳුනන්නේ නැහැ. සරුවච ධර්මයේ හැසිරීලා නැහැ. සරුවච ධර්මයේ විනය වෙලා නැහැ. ඒක ලැජ්ජාවට කාරණාවක් කරගෙන කියනවා. රහතන් වහන්සේලා හෝ වෙන සත්පුරුෂයන් අඳුරන්නේ නැහැ, දැකලා නැහැ, හැසිරෙන්නේ නැහැ, විනේනේ වෙන්නේ නැත්තම් ඉතින් අර කණ්ණාඩියට පයින් ගහන ගතිය තමයි තියෙන්නේ. එනිසා ඇහැ අපිට කවදාකවත් දකින්න බැරුව වගේ අපි ඇහැ වගේ රකින්නේ අපේ තකතිරු කන් ටික විතරයි කියලා මතක තියාගන්න. ඒක දකින්නටත් අපි කැමති නෑ. ඒක වසා ගන්න තමයි අපි මේ নানা ප්‍රකාර විදිහට දවසේ ඉඳලා උදේ ඉඳලා හැන්ද වෙනකම් ආයම් කරන්නේ. කවදා හෝ අපිට තේරුම් ගන්නකොට මේක කරනකම් අපි කරන්නේ කෙලෙස් වලට ආධාර කරන එකයි කෙලෙස් වලට අනුග්‍රහ කරන එක නිසා අපි සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා කණ්ණාඩියක් කරගෙන අපේ තියෙන මේ මායාව, සටබතේ, කපට ගතිය, වංචනික බව, ඒකේ දෘෂ්ටි මතු කර ගන්නයි අපේ ප්‍රයත්නය. ඒකයි මේ භාවනා මැදියත් අන්නේ. මේකයි සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා කියන්නේ. ඉතින් මේක සඳහා අනිවාර්යයෙන්ම ශාසනයක තියෙන මේ කැක්කුම් පැත්ත තමයි, හැඟුම්බර පැත්ත තමයි අනිකුත් ඒ වගේ කටයුතු කරන පිරිස් එහෙම නැත්නම් රහතන් වහන්සේ නැත්නම් සර්වඥාන්තයන් සර්වඥාන්තයන්ගේ ධර්ම. ඇතුලෙන් තියෙන එකම දෙයයි සතිය. සතිය තමයි ළඟ තියෙනවා නම් ඔන්න තමන්ට තමන්ගේම తত্ত্বය පිට කෙනෙක් බලන්නා වාගේ ශූන්‍ය වශයෙන් අනිත්‍ය අනාත්ම වශයෙන් තුච්ඡ වශයෙන් රිත්ත්‍ය වශයෙන් පරතෝ වශයෙන් දැක ගන්න පුළුවන්. නමුත් ඒකට සෑහෙන දියුණු සතියක් ඕන. පුදුමාකාර විවේචනාත්මක සතියක් ඕන. අන්නේ සතිය වඩන්නත් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන මේ විශේෂයක් වූ ආකල්ප සංකල්ප වලට අපි දක්වන ප්‍රතිචාර අපි දක්වන ප්‍රතික්‍රියා එහෙම නැත්නම් ඒවා දකින්නට අපි සැලෙන ගැස්සෙන හැටි දිහා බලනකොට අපේ සතිය අඩුපාඩුකම් පවා දැක ගන්න පුළුවන්. ඒකදී 24ක් වූ සංකල්ප පටන් අරගන්නේ පට වියාපෝ තේජෝ වායෝ කියන හතර මහ භූතයන්ගෙන් ඒ කියන්නේ මේ සේරටම මුල රූප ධර්ම කියන එක. ඒක අතර අතහැරලා ඒක අමතක කරලා ඔය කොච්චර වලිගොඩ තියන කෑ ගැහුවත් වේදනා සංඥා සංකාර විඥාන කියන නාම ධර්ම මත හෝ නැත්නම් වේදනානුපස්සනා චිත්තානුපස්සනා ධර්මානුපස්සනා මත හෝ හදන්න හදනවා කියන්නේ මේ ගොඩ නැගිල්ල ආහාසේ මාලිගා හදනවා. කවදාකවත් ඒකට හදන්නත් බෑ හදව මාලිගාට ඉනිමම් බඳින්නත් බෑ. ආහසට ඉනිමම් බඳින්නත් බෑ. ඒක සරුවචනාංශයෙන් පෙන්ලා දීලා තියෙන්නේ මොනතරම් වර්ණ පහට සායන් අපි ළඟ තිබුණත් කොච්චර සියුම් ආකාරයේ පින්සල් තිබුණත් ඒකට රෙද්දක් නැතුව අඳින්න බෑ. කැන්වස් එකක් නැතුව අඳින්න බෑ. බිත්තියක් නැතුව අඳින්න බෑ. ඒක අහසේ චිත්‍ර අඳින්න බෑ. ඒ වගේ නාම සංකල්ප බොහෝ විට අහස නමුත් මේ රූප ඒක තමයි ඝන කුරෝසු ඝන බහල දේ ඒවා පිළිබඳව දක්වන ආකල්ප මතින් තමයි අපට නාම ධර්ම මත පිළිබඳ ඇති ආකල්ප දක් ගන්න පුළුවන්. නාම ධර්ම වේවා රූප ධර්ම වේවා ලෝකේ කියන්නේ ආකල්පයක්. අනේ ආකල්ප වල අල්ලලා බලලා ප්‍රමාණ කරලා තකතිරුකම මෙච්චරයි කියලා පෙන්ලා දෙන්න. නැත්නම් මඩ ගෑවට රාත්තල් ගන්න පෙන්ලා දෙන්න රූප ධර්මත් එක පටන් ගන්න. ඒ නිසා සර්වචන්සේ පටන් ගන්නේ පාඨවියක්. පටවිය කියලා කියන අපි මේ කකල ලක් මේ තද්ද ලක්ෂණ ගොරෝසු තද ගති එහෙම නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන විදිහට පටවිය අපි අඳුරන්නේ ගොරෝසු ගතිය සහ මුරුදු ගතිය ඇති හුරස් පරස් දෙක නිසා බර ගතිය සහ හැලු ගතිය අතර ඇති හුරස් පරස් ගති දෙක නිසා තද ගතිය සහ මෙලෙක් ගතිය අතර තියෙන හුරස් පරස් ගති දෙක නිසා ඔය හුරස් පරස් නැත්තම් පටවියක් අඳුරන්න බෑ විවිධත්වයක අතර ගැටුමකින් තමයි පටවිය තියෙන්නේ. ගොරෝසු දෙක සියුම් දෙයක් ගැටෙන්න බර දෙක හැලු දෙයක් ගැටෙන්න මෘතු දෙක ගොරෝසු දෙයක් ගැටෙන්න නැත්නම් ස්පර්ශයක් කියන දෙයක් නැහැ. එනිසා අපේ මේ ඇඟිල්ලක් වුණාට ඇඟිල්ල ඇතුලේ එකනික තියෙන ඔක්කොම සම උෂ්ණේ තියෙන සම පටවි රසයක් ඒ නිසා ඇඟිල්ලට ඇඟිල්ල ස්පර්ශ කරන්න බෑ ඇඟිල්ල ස්පර්ශ කරන වෙන එක හැප්පෙන්න. වෙන ඇඟිල්ලක හොය හැප්පෙන්න. නැත්නම් ඒ හැප්පෙනකොට ඒ අනිත් ඇඟිල්ලේ තියෙන විවිධත්වයේ පටවිය තියෙන විවිධත්වය අනුව තමයි අපි පටවිය හඳුනගන්නේ. ආන්නේ විදිහට මේ යමක් දාන්නේ නැති, එහෙම නැත්නම් බණක් අහලා නැති, හික්මීමක් නැති, ආර්යනාස්ල ආශ්‍රය කළ නැති ඇත්තෝ පටවින් පටවිතෝ සංජානාති. මේ පෘථුවිය මහ පොළව මහ පොළොව වශයෙන් සාමාන්‍ය අන්ධ බාල පුතක් යන අඳුරා ගන්නා විදිහට හඳුනනවා. පටවින් පටවිතෝ සංජානාති කියන්නේ සම්මුතිය අනුව අඳුරා ගන්නවා කියලා ඔබ බණට කියන්නේ. අපි මීට කලින් අපේ ආදිමුතුන් මිත්තන් මේ පෘථිවිය හඳුනාගත් ආකාරයක් තියෙනවානේ. ඉන්නේ ආකාරය අනුව තමයි අපි පෘථිවිය හඳුනාගන්නේ. ඉතින් මේකත් ඇත්තටම පරිණාමය අනුව වෙනස් වෙනවා. ඉස්ලාම හිතුවේ මේ පෘථිවිය සමතලයක් කියලා. ඊට පස්සේ තමයි මේක ගෝලයක් බව තේරුම් ගන්නගත්තේ. ඊට පස්සේ ගෝලය සමතලයේ ස්ථිරයි කියලා තමයි නොසලෙන එකක් විදිහට තමයි පෘථිවිය තමයි නොසැලෙන දෙයට අපි ආදර්ශයට ගත්තේ. නමුත් දැන් දන්නවා ඒක දන්නවා කියලා කියන්නේ තාමත් කියන්න බෑ. තවත් ඉස්සරහට වෙනස් වෙයි කියන්න බෑ. දැන් රවුන්ඩයක් බවත් නිතරම කැරකෙන දෙයක් බවත්. දැන් අපි සාමාන්‍යයෙන් අහුවොත් එහෙම අපි ලෝකයේ ස්වේගයෙන්ම ගමන් කරලා තියෙන වේගය මොකද්ද කියලා ඔන්න අජිතාවකාශ ගාමී මේ රොකට් එක නැත්තම් මේ කක්ෂයෙන් එහාට ගිය කෙනෙක් නම් විනාඩියට හැතම 6ක තරම් වේගයක් ඇති කර ගන්න පුළුවන්. පැය සතු 25000ක විතර වේගයක් අවශ්‍ය කරන කියනවා. ඒ මේ පෘථිවි ගුරුත්වාකර්ෂණය මිදිලා ඒක කක්ෂගත වෙන්නේ. ඒ නිසා මේ මනුස්සයා හැම පැයකටම සෙලක් කිර උදාවක් දකින්න. පැයකට කලින් දකින්න. ඒ මොකද පෘථිවිය පෘථිවිය රවුමත් මේ ප්‍රථම විචාතර විචාතර 25000ක විතර වෙනවා. ඒ නිසා පැයකට පැයකට සැරයක් දවසම ආරිනවා යාගේ. ඒ නිසා යාගේ වේගය කියන්න පුළුවන් පැයට අතමු 25000යි කියන. ඊට පස්සේ සාමාන්‍ය ගුවන් යානයක් සාමාන්‍ය 600 ක විතර වේගය යන්නේ ශබ්ද තරංගික වේගය. සමහරට සුපසොනික් එක ශබ්ද තරංගයට වැඩි යනවා. මහ පොළවේ ඉතින් වැඩිම යන තියෙන ඉලෙක්ට්‍රික් ට්‍රේන් එක එකක් 300 ක විතර වේගය යනවා. දැන් අනෙකුත් වාහන මේ කිලෝමීටර් 100ක් 120ක් වගේ තමයි දුවන්නේ. ඒ නිසා අපි මේව අනුව තමයි පොහොරක්කමයි. වැඩියෙන්ම වේගෙන් ගමන් කරන්න පුළුවන් කරන වැඩි පොහොසතයි කියලා. නමුත් අපි දන්න හැම ඉන්න මේ නිරක්ෂේ ඉන්න හැම වෙලාවකම පැයට 73000ක වේගෙක ඉන්නේ. ඒක කවදාකවත් අපිට තේරෙන්නේ නැහැ මොකද මුළු එකම කැරකෙනවා. අපිත් එක්ක සීරු දෙය කැරකෙන නිසා අපි මේ ඉච්චර වේගයකින් කැරකෙන දෙයක බව දන්නේ. මේක තේරෙයි කියලා කියනවා ඔය ජූල්ස් වන් කියන භෞතික විද්‍යාඥයෙක් මේක එකවර හිටිය දවසක මුළු ලෝකේ සත්තු සේරම මැරලයි කියලා කියන තරම් තද තියස්මක් ඇති. ඒ හිටිය දවසේ මේක දිගට කැරකෙන නිසා අපිට පෘථිවි ස්ථිරයි. ඒක පැතලි ඉතින් අපි ගයක් හදන්න ගියාම පොළොව මට්ටම් කරනවා. දී ඔක්කොම මට්ටම් කරනවා. නමුත් අපි දන්න මට්ටම කියන්නේ තලයක් නෙමෙයි ගෝලයක මතු පිටා. ජලය තමයි අපි ලෙවල් කරන්න ගන්න නමුත් ජලයේ තියෙන සම්පූර්ණ රවුමකතියි. ඒ රවුම් කොන් දෙකක් අරගෙන අපි මට්ටම් කියලා කිව්වට ඒක ඇත්තටම ඡාපයක් ඇතන තියෙන නමුත් අපේ ඇහැ මට්ටම් විදිහට සලකන්නේ ස්ථිර දෙයක් විදිහට සලකන නමුත් ඒක තාමත්ම වේගයෙන් කරකැවීමෙන් තියෙන කවදාකවත් කෙලින් කෙරුවට කෙලින් හිටින්නේ නැතුව කුදු වෙන ඡාපයක වැඩ කරන ධර්මතාවය. නමුත් අපි සාමාන්‍ය පෘථිවිය හඳුනා දෙන්නේ ලෙවල් කරන්න පුළුවන්. ඒක හිතෙව්වොත් මට හිතෙව් වගේ නේ හොඳ හයිය තියෙන බොහොම ශක්තිමත් දෙයක් කියලා. නමුත් වෙන ග්‍රහ ලෝකات එක බලනකොට පෘථිවිය චන්ද්‍රයත් එක්ක ඉරත් එක්ක ගලපනකොටයි තේරෙන මේක කරකැවීමෙන් තියෙන කොහොමද කියනවා අපි මේ හිතියට ඉන්නේ පුදුමාකාර වේග ධාරාවක් උඩ ඒ වගේම සම්පූර්ණ රවුමක් ඡාපයක් කෙලින් කියලා හඳුනාගත්ත මායාවක් තුල කිව්වහම ඒ සංජානාති කියන එක නයිව ගැන කල්පනා කරන්න යන්නේ. එයා සාමාන්‍යයෙන් ටිකක් හදන්න ගියාම පොළොව ලෙවල් කරලා තමයි පටන් අරගන්නේ. ඒක තමයි හොඳ ක්‍රමය. ලෑල්ලක් ලියක් කරගත්තා කන හැට බලලා කෙලින් කරලා ගන්න. නමුත් පොළොව වටේටම කෙලින් කරපුවා තිබ්බොත් අන්තිමට රවුමක් තමයි හැදෙන්නේ. අන්නේ විදිහට පෘථිවිය පිළිබඳව තියෙන අපිට දීලා තියෙන පචකොට ඇටි අනුව පෘථිවිය පෘථිවිය වශයෙන් තේරුම් ගැනීමට කියනවා පටවියා පටවියා පටවින් පටවිතෝ මඤ්ඤා සංජානාති හඳුනායි කියන එකයි කියන්නේ සංජානාති කියලා හඳුනායි පෘථිවිය පෘථිවිය වශයෙන් හඳුනා ගන්න පටවියා පටවින් පටවිතෝ සංයීත්වා මෙලෙස <clears throat> පෘථුවිය පෘථුවියයි හඳුනාගෙන ඒ කියන්නේ ඒ අර වැරදි මතයක පිහිටලා කියන එකයි මේ කතා කරන්නේ. අසුතත් උසුජනක තියෙන වැරදි මතයක පිහිටලා වැරදි මතය තමයි ලෝකේ පිළිගත්ත සම්මුති මතයේ කියන අදහසෙන් පිහිටලා ඒ මනුස්සයාගේ ඇත් දෙකට මොනවා පෙන්වත් ඒක තීන්දුව කරන මොලේ තියෙන්නේ පෘථිවිය පිළිබඳව ඒ තිබිච්ච සම්මුති ශක්තිය. පෘථිවි කියන්නේ පෘථුවිය. ඒක පිළිබඳ අය එයා දන්නේ නැහැ. ඒක වෙනස් කරන්න දෙයක් ඒක පිළිබඳ අලුතෙන් දැනගත් දෙයක් කල්පනා කරන්නේ. අන්නේ විදිය හැඟීමේකද පටවියා මඤ්ඤති. ඒ පෘථුවිය හඳුනා ගන්නවා. ඒ හඳුනා ගන්නා ක්‍රම හතරක් තමයි ਸਰවඥාන්සේ මෙතනදී පෙන්වන්නේ. අන්නේ වැරදි මතේ ඇති ඒක බණක් අහලවත් සුද්ධ කරලා නැති. එහෙම නැතුව වැඩ කරන්නා වූ ලෝකෙ පිළිබඳ හැඟීම් වැඩ කරන ආර්යනාථලා දැකලා නැහැ, සත්පුරුෂයන් දැකපු නැති කෙනෙක්. පඨවීන් පඨවිතෝ සංජාන සංජා සංජානති පඨවිතෝ පඨවිතෝ සංජීත්වා පඨවීන් මඤ්ඤති. ඊට පස්සේ ඔන්න පෘථුවිය මේකයි කියලා තේරුම් ගන්න. එතකොට එහෙම බලන කෙනාට එවෙන්දයින් බලන කෙනාට පෘථුවිය වරදොල තේරුම් ගන්න පුළුවන් ක්‍රම හතරක් අසුත පුසුජනයාගේ නිදර්ශනයේ ਸਰවඥාන්සේ පෙන්වනවා. පඨවීන් මඤ්ඤති කියලා කියන්නේ මේ පොළව පුළුවන් තරම් ලොකු කරගත්තොත් ඉඩම් පණක් ඇති කරගත්තොත් ඒක තමයි පොහසත්කම. එතකොට යම් ප්‍රමාණයක් ඉඩම් වැඩි වෙන්න වැඩි වෙන්න මම පොහසත්. භූපති කියලා කියන්නේ රජ වෙනවා. ඒක නිසා මේ පුත්කලයා මේ පෘථුවියත් එක්ක තමයි මේ තම තමන් හඳුනාගන්නේ. වැඩියෙන් ඉඩම් තියනවා වැඩියෙන් මැණික් කිල්ලන් තියේ වැඩියෙන් ආකරපතල් තියේ වැඩියෙන් ඉඩම් කුඹුරු අක්කර ගන්නක් තියේ වැඩියෙන් ගෙවල් හදපු අතියේ වැඩියෙන් කුලියක් ගන්න පුළුවන් වෙයි. කොවිතනම් බතක් කරන්න පුළුවන් කියලා හැම වෙලාවෙම මේ පෘථිවිය හඳුනාගන්නේ මමත් එක්ක තමයි. ඒ ඡාය පෘථිවිය යුත්තේ මට හෝ මගේ જાතියට හෝ මගේ පවුලේ අයට පමණයි. අනික් කල් කියනවා පුළුවන් තරම් ගන්න එකයි කරන්න තියෙන්නේ කියලා ඒ පෘථිවිය පිළිබඳව හඳුනන්නේ ඒක තමයි වස්තුව වශයෙන්. ඒක තමයි මම කියලා. ඒක ඒකට කවුරුන් කැලලක් හොරෙන් කඩාගත්තොත් මගෙන් කැලලක් කඩාගත්තා වගේ. ඒ වගේම Taman ඒකට සල්ලි දීලා හෝ රට වෙනස් කරලා හෝ කැලක් අල්ලගත්තොත් ඒ Tamanගේ ජීවණයක් විදියට. ඒක නිසා පෘථිවිය සහ ආත්මය කියන දෙක එක කරලා සම කරලා සලකනවා. ඉතින් ඒකට කොච්චර දෝ නිදර්ශන අපේ අත්තල මුත්තල කිත්තල කිරිකිත්තා පාර තිබුණාට කපවා තිබුණාට එක්කෙනෙක්වත් මේ ඉඩම් අරන් ගියේ නැති වුණාට මේ ඉන්න අපි සෑම කෙනෙක් ළඟම ඒ වගේ භූමිය පිළිබඳව පඨවිය පිළිබඳව මේ විදිහ පුදුමාකාර හඳුනා ගැනීම ශක්තියක් තියෙනවා. ඒ අර ෂේක්ස්පියර් කතාවක තියෙනවා එකම පන්තියේ හිටපු දෙන්නේ එක්කෙනෙක් ඉතාම උසස් තත්ත්වයකටපත් වෙලා ඉඩම් කොමසාරිස් කෙනෙක් වඩපත් වෙලා තිනවා මේ නැත්නම් කැලෑ ප්‍රක රේජර් කෙනෙක් වගේ පත්ලා තියෙනවා පලාතේ මෙයාගේ තමයි ඒ අධිකාර ශක්තිය තිබිලා තියෙන්නේ. අනිත් එක්කනා කුබුරක් කර ගන්නවත් බැරි අඳගොවියෙක් තත්ත්වයට පත්ලා එහෙම නැත්නම් එයාට මේ දුප්පත් තත්ත්වයට පත්ලා බැරිම තැන කල්පනා තියෙනවා මගේ යාළුවා මේ වගේ බලවත් කොහොමද දන්නේ කියලා ආරංචි කරලා බලනකොට බොහෝමත්ම බලවත් ඊටම් පිළිබඳව මේ අධිකාරියක් තියෙන කෙනෙක්. ඊපස්සේ බොහෝම බත්ම ලබන්න ගිහිල්ලා හම්බෙලා ගිහිල්ලා කියලා තියෙනවා. ඒකේ ඒතකොට කිව්වලු දැන් අහවල් ඉදමේ ඊටම් කච්චේරියක් පවත්තමයි. ඉතින් එතෙන් ගියාට පස්සේ ඉතින් යාළුවා කතා කරලා කියනවා කොහොමද ආවේ අනේ එහෙමයි. මට බොහෝමත්ම අමාරුයි මං ආවේ ඔබතුමාගේ යම් කිසි උදව්වක් ඒකවල මගේ නිලේ හැටියට ඒක ප්‍රශ්නයක් නැහැ. මේ මේ මේ ඉඩම් ගන්න පුළුවන්. මම මේක තමයි මේ කරගෙන ඉන්නේ. මේක පවා අපි මේ ජනපතිකයන්ට බෙදලා දෙමින් ඉන්නවා. Tamanට කොච්චර දෝනේ කරන්නේ ඒ ප්‍රමාණය ඊටම මට වටේ ඇවිදලා පෙන්වලා දෙන්නේ. ඉතින් මාංශය ස්තුති කරාට බත් මල්ලත් අරගෙන විශාල ඉඩමක් අල්ලන්නේ අර කැලේ වටේම ගියා. හැබැයි ඒගොල්ලෝ ඊළඟ කච්චිර 6ට වහනවා. 6ට කලින් ඉන්න ඊට පස්සේ ඊටම පෙන්වන්න වට මෙහෙමයි කියලා. ඉතින් ආයෙ ආයේ වටේට කැත්තක් අරගෙන වටේට කොට කොට යනකොට යනකොට යනකොට ඇඳ පහ විතරනකොට තේරෙනවලු 70ම ගණන් ඈතක ඉන්නේ. තව පැයයි තියෙන්නේ. <clears throat> ඉක්මනට ගියේ නැත්තම් ඒ තමන් ඊටම් ලකුණු කරපු ඊටමට ඒ අයිතිය ගන්න ඒ ඊටම් කච්චේරිය වහන්න ඉසල යන්න බෑ. ඒ ගාමිණීට හරි බයක් ඇති වුණාලු දැන් කොහොමද අර ඉතුරු කොටස සම්පූර්ණයෙන් එන්නේ කියලා හැටි මුණින් දාගෙන. දුවගෙන එනකොට ඒ පේන තෙක් මාට එනකොට හය පැන්නා. හය පැනිනකොට මිනිහට ඇති වෙච්ච ඒ බය නිසා හති දාලා හાર્ට් ඇටැක් වෙලා වැටලා මැරලා ගියා. එසේ අර යාළුවත් වැඩිවර කළා කියලා තියෙනවා නේ මගේ දුප්පත් යාළුවාව මේ ඉදමක් ලකුණු කරලා දෙන්නම් කියලා මිනිහා ආවේ නැහැ කියලා හොයලා බලනකොට පේන තෙක් අහලක මිනිහා මැරලා ඉන්නවා. පිටරිකොළු මිනිස්සුගේ කෑදරකම නිසා අන්තිමට itu හම්බ වුණේ රියන් 6ක් රියන් 4ක් පමණයි කියලා රියන් 4ක වලක් කපලා වැළලුවා. එච්චරයි බුද්ධිය හම්බුනේ. අච්චර තණ්හාවක් තිබුණා. යාළුවගේ මොනතරම් ගන්න පුළුවන් නිසා විශාලින මකල්ලාන ගියා. වෙලාවට ඒ ගන්න බැහැ. ඒක නිසා හතරම හිනාවල එකක් තමයි මේ පෘථුවිය හිනාගලු බඩ බැඳගෙන මේ අන්ධබාල පෘථග්ජනයා ඉන්නකම් මේ පොළවට හැපිලා පොළොවත් එක නඩු කියාගෙන මැරෙන්න හදන අන්තිමට පොළොවම hina වෙනවලු මගේ හතර වෙනක් පමණ ඉදමක බුදින මිනිහා ඉන්නකම් පුතුමාකාර විදිහට දෙවටක් බැඳගෙන දෙපා වේගල් බැඳගෙන රටකටු බැඳගෙන රණ්ඩු කියාගෙන නඩු කියාගෙන මේ කරන එක දකිනකොට පොළොවට බඩ බැඳලා hina වෙනවලු ඒකට හතරමහා hinaවෙන් එකක් නමුත් ඒව හරියන්නේ නැහැ ඊටම්වත් උසාවියකට දෙන්නේ ඒ අම්බරජාම් ජීනකොට කියනවා තාතයි තාත නීතිකාරය පොලිසිය මොකද හිටියේ චාල්ලපගේ මිනිස්යාගේ ඊටම වැටයි මෙයාගේ වැටයි පුරස් පරස් වෙලා ඉතින් නඩුව යනවල බේරන්න බැරි ඊට පස්සේ නඩුකාරය ඇවිල්ලිවලා ඉඩමට ඇවිල්ලිවලා තාත්තර කතා කරලා කිව්වලු මාතෝ ওই දෙන්න මැරනවා ඉතින් ඔන්න ඔකෝ දීලා දාන්න ඒ නිසා මේ පැත්තේ ඉතින් නඩුකාරනෝස ඌත් මැරෙනවා නේද ඌට දීලා දාන්න පුළුවන් මට මොකටද කියන්නේ කියලා එච්චර තරකෙන් බලනකොට ඌටත් කිව්වා ඌත් මැරෙයි. ඌත් මම අල්ලගන්න දෙයක් නැහැ කියලා දෙන්නම් මැරෙනවා. ඒකට තාම කතාව තියෙනවා. ඔන්නෝ සෙල්ලමක් තියෙන්නේ ඊටමි. ඊටමි කියලා අපි ගත්තේ මේ පටවි කියන ධාතුන තමයි රූපං කියන එක මේක ගන්න පුළුවන් පැහැදිලිව. පටවියෙන් මඤ්ඤති. මේ පෘථිවිය පිළිබඳව අපිට මේ පොවලා තියෙන විෂ මේ පෘථිවිය භූතලයකට සම්බන්ධ කරලා මම මේ ආත්මයකට සම්බන්ධ කරලා මේ ආත්මය මේක තමයි වැඩියෙන්ම ඉඩම් අයිති කරන තමයි ලෝක. එයා තමයි කෙරුම් කාර්යය. ලෝඩ් කියලා කියන්නේ ලෑන්ඩ් ලෝඩ් කිව්වහම මේ ඒක තමයි දැන් උනා ලෝඩ් කියලා කිව්වනම් හිමිකින් බොහොම බරපතල නමක් තමයි. වෙන මොනක්වත් නෙමෙයි ඉදන් හිමි පැවිලිකාර. නැත්තම් ඉදන් හිමි කාරක. නැත්තම් මේ පෘථුවිය හිමි කාරකම. ඉතිහාන්නේ ඒක තමයි නිකන් මේ කතාවෙන් පැත්තකට යනවනම් අබිනිෂ්ක්‍මණය කරනවා කියලා කියන්නේ අන්නේ ඒක අතහරින එක තමයි. Tamanne කියලා මෙහෙම එකක් නැහැ. සර්වඥාන්සේ දේශනා කළේ මම නිල්තල හොයාගෙන තනින් තන ඇවිදින බොම්බ මෝපවුව කුසේ. ලාතලු තියෙන ලාදලු තියෙන තනක් හොයන යනවා මිසක් කැලේ බැඳීමක් නැහැ කියන. කැලේට බැඳෙන්නේ නෑ. අහුවිච්චා පිට පාති කරන කකා කකා ලෝකාර්ථ චර්යාව පිණිස හැසිරෙන ඉඩක් නැති මිනිස්සේ. ඒ වුණාට භූපාලකෙනගේ පුතේ. ඒ නිසා අසුතත් පුතත් ජනයට කවදාකවත් ඒක තේරෙන්නේ නැහැ. පටවින් පටවින් පටවින් මඤ්ඤති. මේක පෘථුවියයි හංගි. ඉතින් මේ පෘථුවියයි හංගිනවා කියන එක දාර්ශනිකයෝ එහෙම නැත්නම් අපේ ඉන්දියානු දර්ශනය හඳුනන්නේ උච්ඡේද දික්කය කියලා ඒ වස්තු තිබුණ පමණ තමයි පොහසත් කරන්නේ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ඉදurand ගෝචර වෙන දේවල් වැඩි වෙන්න වැඩි වෙන්න පොහසත් ඒ නිසා ඒ ටික යහමින් තිබුණොත් ඒ පුද්ගලයා සුවසේ ජීවත් වෙන කෙනෙක් කියන අදහසෙන් තමයි මේට අවුරුදු 200කට ඉස්සෙල්ලා මේ විද්‍යානුකූල ජීවණයට මිනිස්සයා පෙළඹුණා. ඒක බටහිරේ තිබිච්ච දේව සංකල්පයත් එක්ක යම් ප්‍රමාණයකට ගැලපිලා ගියා. මේ ලෝකේ දෙයයන්ාංශයම අවලා තියෙන්නේ මිනිස්යාගේ සැප පිණිසයි ඉස්සල්ලාම නම් දෙයයන්ාංශ මේකේ පාරාදීශයක් නෙවෙයි. නමුත් ඒ ආදම් සායවා කරපු කඩප්පුලි පඩත්තර වැඩේ නිසා දෙයයන්ාංශර කේන්ති ගිහිල්ලා ඒ මේ පාරාදීශයෙන් එලවලා දාලා තියෙනවා. මිනිසායේ පාරදීසි තිබුණු ගති නැති උනා කියන්නේ. ඒක සමාන කිට්ටු වගේ අදහසක් ආදම් සායේවා සාතයන්කාර දෙවියන් නැති උනාට සරුවචනංශයේ අග්ගඤ්ඤ සූත්‍රයේ සහ සත්ත්ව සූර්යගමන සූත්‍රයේදී පෙන්නනවා ඉස්සල්ලාම අන්තලිකතරා සයම්පබා පීති බක්ඛා කියන මනුස්ස මේ ආත්ම ස්වභාවයක් තමයි මේ ලෝකේ පහළලා තියෙන්නේ. අන්තලිකතරා කියන්නේ පොළවේ ඇවිදින්න අහසේ ඇවිදින්න පුළුවන් මේ පීති බක්ඛා භවිෂ්‍ය ප්‍රීතියම ආහාර කරගෙන ඉන්නවා සයම් පබා තමාගේම ආලෝකේ විද. දැන් කාලේ කිට්ටුවකට යන දිනේ කරාමැදියා තමයි. ඌත් හැබැයි පිටින් කන්නේ. ඌ හොයාගෙන කන්නේ උඩ තියෙන ආලෝකේ දින ආහත යන්න පුළුවන්. ඉස්ලාම ආපු මිනිස්සුත් ලෝකෙට එනකොට අන්තලික්ක චර. කිසිම ගොරෝසු ශරීරයක් නැහැ. සාලු ශරීරයක් තිබිලා තියෙන්නේ. පීති බක්ඛා ප්‍රීතියම ආහාර කරගෙන ඉඳලා තියෙනවා සයම් පබා යන යන තැන් වල ආලෝක විදවන්නේ. මෙන්න මේ මිනිස්සාගේ කෑදරකමට පොළොවට ඇඟිල්ල ගාලා කට නැස ඇඟිල්ල ගාලා ලේව කාලා බැලුවා. ඒක එතකොට තිබිලා තියෙන්නේ කිරිපෙනි කලවම් කරුවා වගේ නැත්නම් අයිස්ක්‍රීම් එකක් වගේ. රස වැඩිච්ච ගමන් අර මනුස්සයා ඒක කන්න පටන් ගන්නවත් එක්කම කය බර වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ කය ඇනුණා. ඇවිල්ලා අර මඩේ එරුණා වගේ අර කියන චේමසර් පාඩුවක් තිබුණේ නැහැ. මොකද තීන හැටි තියෙන කන්න තියෙන දේවල් නිසා කක කක ගියා. ඉතින් ඒකේ මේ මේ දේවල් කොටස් පංගු කරන්න ගියාට පස්සේ තමයි ඒකත් නැති වෙලා පොතු නැති වී සහංජාත හාල් පොතු නැති වී කියන බෑ පොතු නැති හාල් පහල වෙන්න පටන් ගන්නවා. මියාකු ඒක අරන් ගිහලා කොටු බඳින්න පටන් ගන්නවා අටුව දාන්න පටන්. ඊට පස්සේ ඒක පොතු ඇවිල්ලා. ඊට පස්සේ හාල් කොටන්න වෙලා. ඊට පස්සේ තමයි දැන් ওই අන්තිමට අද තියෙන විදිහට ඊටම සම්පූර්ණ ඔය ඉඩම් කොපි සම්පන්නක් දාගෙන নানা ආකාර දේවල් කරලා තියෙන්නේ බොහෝම ලස්සන තිබුණු දෙයක්. ඉතින් නමුත් ওই විද්‍යාවේදී බටහිර ලෝකේ මොකද වුනේ? මේ ලෝකයේ භෞතික සම්පත්තියමයි සුඛභෝගීත්වය මනුෂ්‍යයාගේ ආත්මය කියන්නේ කියලා ඒක වර්ධනය කිරීම සඳහා බොත්තමත් අතකල පමණින් සියලු සම්පතන්පත් ලබා දෙන දේවල් හොයන්ට හොයන්ට හොයන්ට උනේ අර සර්ව බලධාරී දෙවියන් වහන්සේට වැඩි විද්‍යාව පොඩ්ඩක් ඉස්සරහට ගියා. මේ වෙලාවේදී අපේ බෞද්ධංගාකාරයෝ නැත්නම් අපේ බුද්ධ ආගම ජග් ගහන්න හදන කට්ටියත් බුද්ධ ආගම විද්‍යානුකූලයි කියලා අරකින් අර දෙයයන් වදිනවනේ. දේවල් වලයි සැපතේ නැත්නම් මම කර දෙයයන් ආන්දර බම්බු ගහ ගන්න ගන්නේ. ඒකෙන් අපිට වැඩක් නැහැ. අපි අපිට ඕන දේ අපි කරගන්නවා කියලා කොහාන කොහාන යනකොට ඉතින් ඔන්න දේව නිර්මාණවාදයේ විද්‍යාවෙන් පාර ගන්න නිසා අපේ කට්ටියත් ගිහිල්ලා ඕකට උල්පන්දන් ඇල්ලුවා. නමුත් දැන් ඕන අවුරුදු 200ක් ගිය තැන විද්‍යා පච වේගන යනවා. විද්‍යාන් කරපු සෑම දෙයක් නිසා පරිසරය කෙලිසිලා තියෙනවා. විද්‍යාන් කරන සෑම දෙයක් නිසාම චිත්ත දූෂණ ඇති වෙලා තියෙනවා. විද්‍යා වෛද්‍ය විද්‍යා කාපු දවසේ මනුස්සර කවදාකවත් නැති ලෙඩ වගේක් ඇති වෙලා කියනවා. අත තියපු තියපු දේවල් වණ කරනකොට තේරිලා තියෙනවා අර දෙයයන් ආන්තේ හොඳයි කියලා. අඩු ගානේ බයලජ්ජාවක් තියෙන දෙයයන් දැන් විද්‍යාවේ බයලජ්ජා නැතිකම තමයි පාහරකම්. විද්‍යාවේ තියෙන එකම දේ තත්වයට බරයි කවදාක සදාචාරයක් ඉස්මතු කරන්න දෙන්නේ නැහැ සදාචාරයේ තත්කෙම් පිටි. මෙන්න මේ පාඨවීන් මඤ්ඤති කියනකොට ඇතිවෙන රෝගේ ඕක තමයි. යම් කිසි කෙනෙක් මේ පෘථුවිය නැත්නම් පටවිය ආපෝ තේජෝ කියන රූප ධර්මමයි ලැබිය යුත්තේ වැඩි යුත්තේ ඒකමයි පෝසත්කම ඒකමයි මම ඒකමයි මගේ தත්ත්වය කියලා හිතන කෙනාගේ කවදාකවත් මේ මුදලට සලකන ගතිය සහ සුඛභෝගීත්වයට සලකන ගතිය මිස මුදල් උපේන ක්‍රමයේ හෝ සදාචාරයේ ඉබේම බැලකෙන්න පටන් ගන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙක් පටවින් මේටි පටවින් මඤ්ඤති කියන ඒක ඉතින් අර දැනගෙන මේ වචනේ කියනා නෙවෙයි භෞතික දේවල් වලට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එහෙම නැත්නම් පාඨ වියාපෝ තේජෝ වායෝ කියන පැත්තට යනකොට ඒකෙන් දාර්ශනිකව ඉබේම මතයක් කොට නැගෙනවා යා සදාචාරය කලකන්නේ. බය පවට බයක් සහ බය පවට ලැජ්ජාවක් නැහැ. ඒ වගේම ඒ දේවල් ලබා ගැනීමේදී සීමාවක් තිබිය යුතුයි. ඉඳුරන් দমনය විය යුතුයි කියන දෙයක් නැහැ. උප්පරීමේ ගණ්ඩය හදන්නේ. නිසා කොච්චර සැප වින්දත් නැත්නම් අපි දන්නවා රූප කියන එක කොච්චර උත්කෘෂ්ඨ වශයෙන් පෙන්නුවත් ඇහැ කවදාවත් සන්තෝෂ කරන්න බෑ බෑමයි. ඒ වගේම විහිරිතාවේ උප්පරීම මිහිරි සද්ද ඇසුවාට කන පුරවන්න බෑ. ඒ වගේම ගන්ධ සුවඳ වලින් උත්ප්‍රේම උත්කෘෂ්ඨ දේ දුන්නත් නාශය ඇති කියන්නේ නෑ. ඒ ලෝකයේ තියෙන මොනම රසමස වල දුන්නත් උදේ ඉඳලා හැන්ද වෙනකන් දුන්නත් දිව අනේ ඇති කියන්නේ ඒකම ලෝකෙින් උප්පරීම සැප සම්පත් සුඛෝභෝගී දේවල් යාන වාහන ඊට කඩන් අනම්මන දුන්නට කදාක කය මට දැන් ඇති කියන්නේ ඒ ලෝකෙ තියෙන වල්බුත අදහස් කොච්චර හිතුවත් හිත කදාකත් ඇති කියන්නේ ආන්න මේ වගේ තත්වයක් යටතේදී මේ රූප ශබ්ද ගන්ධ රස දිගේ අභාගන යන ගමන අනිවාර්යයෙන්ම ආඩියක් නැති මල්ලකට පුරවන්න හදනවා වගේ එහිදල් කුඩේකට රතු පුරන්ට හදනවා වගේ කියන එක තමයි මේ රූපං මඤ්ඤති පඨවින් මඤ්ඤති කියන එකට විරුද්ධාර්ථය. ඒක හැබැයි නෑ කියන්න බෑ. රූපවල සැපයක් නෑ කියන්න බෑ. ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශවල රසයක් නැතුව නෙවෙයි. පෘථග්ජනයයි කියලා කියන්නේ අසුතවයි කියලා කියන්නේ අරිය ධම්මේ අකෝවිදෝ කියලා කියන්නේ අරිය ධම්මේ අවිනීතෝ කියලා කියන්නේ මිනිහ සීමාව දන්නේ නැති එක විතරයි අපිට තියෙන පරහ. මට මේ පමණක් ප්‍රයෝජනෙ පිණිස මං සලකනවා මෙතනින් එහාට ගියා මේක සුඛභෝගී වෙනවා කියන සීමාව දන්නේ ඒක තමයි පෘථග්ජනය පිළිබඳ තියෙන අර්ථකථන. ඒ වගේම ඒක එහෙම මේ මනසට හිතන්න හේතුවක් තියෙනවා පෘථග්ජනට හිතන්න හේතුවක් තියෙනවා ඇහැට රූප නැති වුණොත් ඇහැ අකර්මණ්‍ය වෙන්න නිසා යම් ප්‍රමාණයක් ආලෝක සහ රූප අවශ්‍යයි. ඒ නිසා මේ මනුස්සය හිතනවා මේ ඇහැට රූප සහ ආලෝක මූලික අවශ්‍යතාවයක්. ඒ නිසා ඒක ධාර්මිකයි, ඒක සාධාරණයි. ඒක මට අවශ්‍ය දෙයක් කියලා එයා ඉතින් පටන් ගන්නකොට ඇත්තට මේ මනුස්සයා අහිංසකයි. ඇත්තට මේ මනුස්සයා සාධාරණයි. නමුත් කරගෙන කරගෙන යනකොට තමන්ගේ වැඩ හරියාගෙන යනකොට රූපවල ඇති වෙන්නේ නැහැ. එතකොට අසභ්‍ය රූප පවා බලන්න පෙළවෙනවා. අනුන්ට බාධා වෙන විදිහට රූප බලන්න පෙළවෙනවා. ශරීර සෞඛ්‍යයට බාධා වෙන විදිහට රූප බලන්න පෙළවෙනවා. අන්න එතෙන්දී කවදාක සාධාරණ විනිශ්චයක් ගන්න බැරි කාට තමයි පුතජනේ. ඉතින් ඒ නිසා මේ මනුස්සයා අන්තිමට රූපෝලින් වශයටපත් වෙනවා. රූප Tamange වශයෙන් පවත්තන්න හම් වෙනවා රූපේ දාසපත්වයටපත් වෙනවා ප්‍රමාණ සුඛෝභෝගීතර ගිහිලා පරිසරයත් කෙලසලා Tamange හිතත් කෙලසලා අනුතරහ කරගෙන පෞත් ඇති කරන සංසාරේ බැඳෙනවා මෙන්න මේ සීමාව දන්නේ නැති නිසා රූපයමයි ආත්මය කියන එක ඒකාන්තයක් මේක පිළිබඳව මේ මෑතකදී කරව පරීක්ෂණයක් තියෙනවා මේ ඇහැට රූප වල අවශ්‍යතාවය ඉපතිලා හත් දවසකින් ඇස්සරින බලල්පටව සහ බලපටව අරගෙන හත් දවසේ ඇස්සරිනකොට කිසිම ආලෝකයක් නැති අන්ධකාරය කියලා තියෙනවා ඒ පූස්පටව. ඇත්තට මේ ඇස්සරින වෙලාවේ උන් මද ආලෝකේ ඉන්නෝ. තද්ද ආලෝකේ ඉන්නත් බෑ. මේ තද අන්ධකාරයේ ඉඳලා. මේ සම්පූර්ණ අන්ධකාරයේ ඉඳලා ටික කාලයක් ගිහිලා තිනවා. ඒ වගේම පාලක පරීක්ෂණයක් වශයෙන් සමහර බලල්පටව අම්මත් එක්ක සාමාන්‍ය මද ආලෝකයේ තියලා තියෙනවා. ඒකට අර මද ආලෝකයේ තියපු ස්වභාවික පරිසරයේ හිටපු පූසංගේ මොලේ වර්ධනය විශාල ප්‍රමාණයකින් සාර්ථක වෙලා තිනවා අන්ධකාර කියන කට්ටියගේ සම්පූර්ණ මොලේ වර්ධනය ඇන හිටලා ඒ මන්ද බුද්ධික සත්තු බවට පත් වෙලා තියෙනවා. එනිසා ඒකට රූප ප්‍රමාණයක් ඕනෙමයි. ඒකට ආලෝක ප්‍රමාණයක් අවශ්‍යයි. ඒක පිළිබඳව කිසිසේත්ම බුදුහාමුදුරු විරුද්ධ වෙන්නේ නැහැ. සර්වඥාන්සේ විරුද්ධ වෙන්නේ නැත්නම් පෙන්ලා දෙන්නේ මේ අදක්ෂ භාවයේ සීමාව දන්නේ නැතිකම. අන්නේ සීමාව දන්නේ නැතුව සදාචාරකින් තොරව රූප පිළිබඳව අත්නෝමතියට යන්නේ යට තියෙන රූපං මඤ්ඤති කියන රූපයයි ආත්මය. නැත්තම් මෙතන පාඨවි කියන එකයි අපි මේ සූත්‍රයේ පළවෙනියෙන් පෙන්නන්නේ ද්‍රව්‍ය භෞතික දේමයි ආත්මය. භෞතික නැත්තම් අපි කියනවා දැන් මේක දැන් පරණ කතාවක්. මේ අතමික කාශිපණ හොඳ හැටි කියනවා නම් හිතගෙන මම දිව්‍ය ලෝකෙම වන්නම් කියලා. සල්ලි තියනවා මොනව කරන්න බෑ. ඒ සල්ලි බල්ලා මරලා බලලු මරලා ගත්තට ඒක ඥාම් ඥාව ගන්න. කොහෙන් හරි සල්ලි තියෙන ඕන දෙයක් කරන්න පුළුවන් කියන අදහස තමයි ඔය 60 ගණන් වල 70 ගණන් වල තිබුණු සංකල්පය. ඒ නිසා හොඳින් ගන්න නරකෙන් සල්ලි ගන්න. මොකද සල්ලි වලින් පුළුවන් ඕනම කාමවස්තුවක් ගන්න. ඒ නිසා භික්ෂුන් වහන්සේ නමක් සල්ලි පාවිච්චි කරනවා කියලා කියන්නේ සියලු කාමවස්තුන් පාවිච්චි කරනවා කියන එක බුදුහාමුදුරෝ දේශනා කළා. ඉතින් උඟ දෙනෙක් අහනවා මොකද ඔක සල්ලි පාවිච්චි කරපම ඇති වැඩේ සීමාව ප්‍රමාණය දැනගෙන කියලා. මේ සීමාව ප්‍රමාණය දන්නේ නැතිකම තමයි පෘථග්ජනයේ හැටි. ඒ නිසා දොර ඇරලා දුන්නට පස්සේ ඌ සීමාව දාන්නේ. ඒ නිසා මේකෙදී ජාතක ප්‍රයත්න සාදීතබ්බන් පරිේශිතබ්බන්. පිළිගන්නත් එපා, හොයන්ට පරිේශන කරන්නත් එපයි කියලා කරුතේ කපලම දාලා තියෙන මොකද්ද? ගත්තොත් ඕනම කෙනෙක් කල්පනා කරන්න මේ වගේ අරණ්‍ය වාසී ජීවිතයක ඉන්නකොට තමන්ට අවශ්‍ය දේවල් නැති වෙනකොට හිතෙන්නෙම යෝ මේක කොච්චර ලේසිද සල්ලි ටිකක් තිබුණා ඉතින් එතකොට ඒ දන්නේ නැහැ මේ කාටද පහඳින්නේ කියලා පහඳින්නේ කාගෙට? පහඳින්නේ මම ආයනයට මගේ මාන්නක්කාරකම. ඊට වැඩිය හොඳයි මේ දෙන දෙයක් අරගෙන ලැබිච්ච දේ හැඩ ගහගෙන ජීවත් වෙන්න යනවනේ. ඒක කිසිම බාධාවක් නැහැ කිසිම පාඩුවකුත් නැහැ. ඒකයි ලොකු සංහසේ සඳහන් කරලා තියෙන්නේ යෝගාවචරය තම තමන්ගේ කටයුතු සියල්ල කරගන්න ඕනේ. ඒක කිසි බාධාවක් නැහැ. හැබැයි නොලැබිච්ච දේවල් හෝ ප්‍රාර්ථනා කරන දේවල් මතින් කරන්න යනකොටම පටවින් මඤ්ඤති නැත්නම් රූපම් මඤ්ඤති නැත්නම් සල්ලි මඤ්ඤති තමයි. ඒ මට මතකයි මම ඉස්ලාම් හැරි පැවිදුණාට පස්සේ ඥානිදාම සූත්‍රයක මම ගියා අපේ ගුරුමේ ඥානිද ස්වාමීන් වහන්සේත් එක්ක තායිලන්තේ ගිහිල්ලා ඒ ස්වාමීන් වහන්සේ ලස්සන සැලසුම් කළ දුන්නා ගුරුමේ කැන්සල් දවස් තුනක් තායිලන්තේ හිටියා. ඒ ඉන්නකොට ඇත්තටම ඒ ස්වාමීන් වහන්සේගේ රාජ්‍ය අමුත්‍යක් විදියට මාත් ඒ ශාන්තික උපත්තායක නිසා මටත් ඒ සැලකිල්ල වුණා. ඒ නිසා තානාපති කාර්යාලයෙන් තමයි අපිට හෝටල් හොයලා දීලා නතර වෙන ඔක්කොම පාසුකම් දුන්නේ. ස්වාමීන් වහන්සේ දන දායකාවට කියලා ඒ තායිලන්තයේ තියෙන ප්‍රධාන පූජනීය ස්ථාන වලට ගියා. ඒකේ තියෙනවා අපේ කියන කැලණිය වාගේ එහෙම නැත්නම් දන දාමාලිගාව වාගේ ඒවට යනකොට බොහෝම ලස්සන නඩත්තු කරලා දෙන හැම එකටම පඳුල්ලන්න ඕනේ. මෙච්චර ගාණ ඩොලර් ගෙවන්න ඕනේ. ඊට පස්සේ අයිල කියලා දෙනවා ලස්සනට යනවා. ඉතින් අතට ගියාට පස්සේ අපිට එන්න බික්ෂුන් වහන්සේලා නිසා අපිට සල්ලි ගත්තේ නෑ තන ගහන කෙනෝන මාතර සල්ලි ගන්න කන්තරුට යන්න ඕන. ඊළ එනකන් ඉතින් අපි ඒකේ ගේට්ටු ළඟ කර කර ඉන්න වෙලාවේදී ඒ ස්වාමීන් වහන්සේ බලන්නකෝ ධම්මජීව මේ සල්ලි තියෙන නිසා ඇති වැඩේ මේ මිනිස්සු සල්ලි ගන්න ටිකට් ගන්න ඕනේ කියලා. එතකොට මම කිව්වා මේ ස්වාමීන් වහන්සේ මම කල්පනා කරනකොට මට මතක් කළා කිව්වා රාග දෝෂ මෝහාණං රුපියල් ප්‍රධාන කාරණා. කහගේ द्वේෂයේ මොහේ පහළ වෙන්න රුපියල තමයි ප්‍රධාන කාරණා. බුරුම් භාෂාවෙන් කියන පයිසං කියලා. සාගන් සාග දෝෂ මෝහානම් පයිසම් ප්‍රධාන කාරණා කියලා. අර දුන්ස ඉන්නකන් hina වෙ ඉඳලා එහෙදිත් කිව්වා මේ ධම්මජීව මට ගාතාවක් කියලා දුන්නා. රාග දෝෂ මෝහානම් පයිසම් ප්‍රධාන කාරණා. රාග දෝෂ මෝහාන රුපියස ප්‍රධාන කාරණා. නැත්නම් රාග දෝෂ මෝහාන සල්ලි ප්‍රධාන කාරණා. ඒ නිසා සල්ලියත් එක්ක තමයි මේ ආමිෂයත් එක්ක තමයි රාගය වැඩෙන්නේ. ද්වේෂය වැඩෙන්නේ මොහේ වැඩෙන්නේ. මේක නැතුව බැරි තමයි අපිට කියන පෘථග්ජනයා නැත්තම් අපි කියන අසුතවත් පෘථග්ජනයා දෙන නිදහස කාරණා. නමුත් බුදුදානස් කියන්නේ නැතුව බැරි බව. හැබැයි මේකේ සීමාවක් තියෙනවා නේද? ආර්ය විනය අවශ්‍යයි. ආර්ය ධර්මයේ කෝවිද වෙන්න ඕනේ හරියට සීමාව දැනගත්ත කෙනාට සත්පුරුෂයා කියනවා අපි. එහෙම නැත්නම් සීක පුද්ගලයා කියලා කියනවා. අන්නේ ඒක බය දුකමක් නෙමෙයි. ඒක නෝන්ජල්කමක් නෙමෙයි. ඒක යටහත් වීමක් නෙමෙයි. ඒක අනිවාර්යෙන් මනුස්සයාට ස්වච්ඡන්දේ නැත්නම් තමන්ගේ කුසල ඡන්දේ කළ හැක්කක්. ඒක නොකරන එකට කොන්දක් නැහැ. ආගමික නැත්නම් ධාර්මික නැත්නම් ආධ්‍යාත්මික කොන්දක් නැතිකමයි තියෙන්නේ. නමුත් අද ලෝකේ ඉන්න 99%ක්ම කොන්ද ඇති මනුස්සයා නෝන්ජලයක් විදියටත් ඒ කියන්නේ ආමිෂේ හික්මෙන කෙනා නෝන්ජලයක් විදියටත් රස දන්නේ නැති කෙනෙක් විදියටත් බයපස්ස කෙනෙක් විදිහට ආමිෂයේ විශේෂයි පළඟටියා ගින්නට පනින්නාසේ දඟලන කට්ටිය ප්‍රගතිශීලී විදිහටත් සමාජයේ සමාජශීලී පිරිසක් හැටියටත් නායකයෝ විදිහට තමන් විසින් කියාගෙන කරන ලෝකයක් තියෙනවා. ඒක නිසා අපිට මේක ප්‍රසිද්ධියේ ඡන්දෙන් දිනන්න පුළුවන් කතාවක් නෙවෙයි. අනිවාර්යයෙන්ම ඡන්දෙකට දැමුව පරිදි. ඉතින් මේ පෙරදෙනකොට බහුජන මතයට යනවා නම් පෘථග්ජනයා අන්ධ බාල පෘථග්ජනයා අනිවාර්යයෙන්ම සත්පුරුෂයා පරදිනවා සත්පුරුෂ ධර්මයේ පරදිනවා මේ ආර්ය ධර්මයේ පරදිනවා. ඒක බාරගත්ත මිනිහා තමයි යෝගාවචරය කියන්නේ. ඒගොල්ලොත් එක රණ්ඩුවක් අපිට නැහැ. අපිට තියෙන්නේ මේ පටවියා පටවින් පටවිතෝ සංජානාති පටවින් පටවිත පටවිතෝ සංජානිත්ව පටවින් මඤ්ඤති. මේ තමයි ලෝකයේ භෞතිකවාදීන් විසින් එහෙම නැත්නම් කාම භෝගයෙන් විසින් ඉස්සරහට තියා ගන්නා වූ දර්ශන. එහෙම නැත්නම් ඡේද දිට්ඨිය කියලා කියනවා. මේක සංස්කෘතයේ ලියලා තිබේ ගෘතං ශ්‍රීණං කත්තා ගෘතං පීවිත් කියලා. ණය වෙලා හරි කමන්නේ ගිතෙල් බීපල්ලා ගෙවන්න වෙන්නේ උඹලට නෙවෙයි. එම කර්මේසා කර්මඵල කියලා දෙයක් නැහැ. හොඳ කෙලුවොත් හොඳයි නරක කෙලුවොත් නරකයි කියලා කර්මයේ කම්මසගත ඥාන සම්මාදිට්ඨියක් නැහැ. ශ්‍රීණං කත්තා ගෘතං පීවිත්. ණය වෙලා හරි ගිතෙල් බීපල ගිතෙල් තමයි ලෝකේ තියෙන හොඳම ආහාරය Hindu ආගම හැටියට. ණය වෙලා ගිහිල්ලා ගිතෙල් බීවට කමක් නැහැ. මොකද ගෙවන්න වෙන්නේ උඹට නෙවෙයි. ඔක අපි සිංහලට දාගත්තේ මොකද්ද? මේ නැව කිලුණත් බෑන්චු. අපි ඉන්න නැව කිලෙනවා හිල්ලලා ඒකට කවන්නේ මියුසිකල් බෑන්ඩ් එක නිතරම ටියුන් වෙලා තියෙනවා. ඒ නිසා ඇමරිකාට දැන් යන්න ඕනේ සෙල්ලම් කරන්න. අනිවාර්යයෙන්ම දන්නවා නැව කිලිනවයි කියලා. ඉහළ මෙදල පහළ මේක දක්වම දන්නවා මොන්නම තාලිකවත් ආර්ථිකය කොට ගන්නත් බෑ සදාචාරය කොට ගන්නත් බෑ ඒ වුණාට ලාස් වේගාස් වල හැමදාම සංගීත සංදර්ශන ලෝකේ හිතා ගන්න බෑ ඔය ළඟදී ඔය මැරිච්ච මයිකල් ජැක්සන් වගේ කෙනෙක් සංගීත සංදර්ශන ලංකාවේ මුළු ආර්ථිකයෙන් කරන්න බෑ එක සංගීත සංදර්ශන පවත නැව් තුනක බඩු ගිනින කිපරපත හම්බෙන ගානත් ඒ වගේ ඉතින් මේ බාහිර ලෝකයේ මිනිස්සු දුප්පත් නැති ලෝකයක්ම වාගෙන සංගීතය රස විඳිනවා ඒ බාහිර සදාචාරය නැති වුණාට බාහිරේ ආර්ථික කඩාන වැටෙනට ප්‍රශ්නයක් නැහැ. ඒක වසංගන්ට මායාව තමයි, මුලාව තමයි, මොහොනේ තමයි සංගීතය කියන්නේ. ඒක ඒගොල්ලෝ කියනවා සංගීතේ නාඳුනන්න, සංගීතේ රස නොවිඳින්න අමනුෂ්‍යය කියලා. ඒක අපි අපිට එන්නේ අමනුෂ්‍ය ගන්න. මොකද අපි සංගීතේ රස විඳින්නෙත් නැහැ, සංගීතේ රස විඳින්න රස විඳින්න යන්නෙත් නැහැ. ඒක නිසා අපි අමනුෂ්‍ය පසුගාමි සමාජශීලී නොවන පැත්තට යනවා. මොකද අපි පාඨවෙන් අපි උත්සාහ කරන අඩු ගානේ පාඨවෙන් පාඨවියා පාඨවෙන් පාඨවිතෝ සංජා සංයීත්වා පාඨවෙන් මඤ්ඤති. අපි මේ පෘථුවියයි ආත්මය කියලා ගන්න නැති නිසා. ගන්න අවස්ථාවක් නැතුව නෙවෙයි. දාන වන්දන පිටක් පිටක් පාසා අපි ප්‍රතිවීක්ෂා කරන්නේ නැත්නම් අපි ඕක තමයි කෙරෙන්නේ අපේ. සිවුරක් පළඳින අවස්ථාවක් පාසා මේ පරිසංකායෝසෝ චිවරම් පරිසේවාම කියන්නේ නැතුව සිවුරු අඳිනවන අපෙන් වෙන්නේ ඔය හැඳුමකට අසත්‍යමත් වීමේ කටයුත්ත තමයි. සීනාසනයක් පරිහරණය කරන වාරයක් පාසා මේක මේ ඌත සීත වාත නැති කිරීමට මිස වෙන අලංකාරයේ පින්සාව සමාජ තත්ත්වයේ පින්සාවත් මගේ තාත්තාන්නමාන පෙන්න එකක්වත් නෙවෙයි කියන අදහසින් නෙවෙයි න ะ අනිවාර්යයෙන්ම අපි මේ ගේ තමන්ගේ ආත්මය කරගන්න. බෙහෙතක් වුණකොට මේක මේ නැති ඇතිවිච්ච රෝග පීඩා නැති කිරීමටත් මතු රෝග පීඩා නැති නොවීම පිණිසත් මිස වෙන විකාරයක් නැහැ හිතේ. ඒව පන්නන ඒ කියන්නේ ආර්ය වංශයේ පන්නන සෑම තැනකදීම අපි දැන හෝ නොදැන මෙන්න මේ විදිහට පාඨවීම මඤ්ඤති කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේක දවසට කොච්චර වෙනවද කියලා දන්න එක පමණයි සතියෙන් කෙරෙන්නේ ඒකමයි වැදගත්ම දේ. කොච්චරක් අපි අසතියෙන් ගත කරනවද ගත කරන හැම වෙලාවකදීම අපි දැන හෝ නොදැන පටවින් මඤ්ඤති කියන එකට වැටෙනවා. ඒ කියන්නේ භෞතික වාදයට වැටෙනවා. උච්ඡේද වාදයට වැටෙනවා. කළදී හොඳක් නැහැ නරකක් නැහැ. කරන එක විතරයි කියන නිසා පුළුවන් තරම් සැපවින්ද පළ සාධාරණයක් අසාධාරණයක් නැහැ. බයලජ්ජාව සදාචාරයක් නැහැ. ඉතින් ඒක නිසා අර දේව නිර්මාණවාදීන් එදා ඉඳලම භෞතික විද්‍යාවට බැන්න විද්‍යාවට බැන්න ඕකෙන් සදාචාරය නැති වෙනවා. ඕකෙන් ඒ වගේම තර්කයට ජය ලැබෙන්නේ ඒ තර්කය ඕනම වෙලාවක තර්කයෙන් බොරු කරන්න පුළුවන් දෙයක්. ඒ වගේම තර්කය කියන එක කාටවත් අයිති දෙයක් නෙවෙයි. ඒක නිකන් අයාලේ යන දෙයක්. මෙන්න මේ වගේ කරුණු කිය කියා ඒ ඇත්තෝ මේ විද්‍යාවට බයින්න අපේ භෞතික අපේ බෞද්ධයෝ විද්‍යාවට ජග් ගහන්න ගිහිල්ලා ওই දේව නිර්මාණවාදීන් විසින් ආරක්ෂාව පිළිබඳ කරන ඉදිරිපත් කරන තර්ක නෑ නෑ විද්‍යාවයි ඇත්ත කියන ගියා. දැන් විද්‍යාවම කියන විද්‍යා බොරුයි කියලා. එතකොට බුද්ධ අංකාරෝ ඒ විද්‍යාවට ජග් ගන්න කි කට්ටිය නිකම්ම පචයි. අපිට ඒක බුදුරජාණන්සෙන් ගන්න යම් ප්‍රමාණයකට යනකම් භෞතිකවාදී අවශ්‍යයි. මේ සාසිව්පසේ කියලා අපි කියන්නේ බේසික් නීඩ්ස් කියලා කියන මූලික අවශ්‍යතාවයන අවශ්‍යයි. මේ සීමාවෙන් එහාට ගියාම ඒක වෙන කතාවක් ඒක නාස්තික වෙනවා, තණ්හාමාන දිටි වඩනවා. සීල තණ්හා ගාථාවේ තියෙන්නේ සීල සමාධි ප්‍රඥාන කන්ති ප්‍රදාන කාරණා රාග දෝෂ මෝහාන සල්ලි ප්‍රදාන කාරණා කියන එක මම දාපු කැලේ. පළවෙනි එක තියෙන්නේ සීල සමාධි ප්‍රඥාන කන්ති ප්‍රදාන කාරණා. සීල සමාධි ප්‍රඥා වැඩෙන්න ක්ෂාන්තිය ප්‍රදාන ඉවසීම ප්‍රදාන කාරණා. රාග දෝෂ මොහ වඩන්න නම් සල්ලිය ප්‍රධාන කාරණා. අන්න ඒ වගේ මූලික අවශ්‍යතාවය සඳහා රූප ශබ්ද ගන්ධ රස අවශ්‍යයි. ඇහ කන දිව නාසය අවශ්‍යව පෙරපින් නිසා තමයි ලැබුණේ. නමුත් ඒක මට්ටම පයින් තන දන්නේ නැති වෙච්චාම අපි ඒක සාධාරණීකරණය කරන්නේ පටවින් මඤ්ඤති. ඊගාට පටවියා මඤ්ඤති. පටවිතෝ මඤ්ඤති. පටවිතෝ මඤ්ඤති කියන එක විස්තර කරන්නේ මේ ආත්මය කියන එක රූපෙම නෙවෙයි. හැබැයි රූපයෙහි තියෙනවා. එතකොට ආත්මවාදය පිළිගන්න ගතියක් තියෙන. අරක පටවිය නැති වෙනකොට ආත්ම නැති ඒක සාමාන්‍යයෙන් මුගාකලට ඔය බටහිර බටහිරට වැඩිය මහායාන බුද්ධාගම හරි ලස්සනට තර්ක කරලා මේවා පෙන්නකොට ඒගොල්ලෝ කියන්නේ පටවින් මඤ්ඤති කියන නිදර්ශනය පෙන්වන්නේ ආලෝකය සහ පහන් දැල්ල වගේ. පහන් දැල්ල තියෙනකොට ආලෝකය තියෙනවා ආලෝකය තියෙනකොට පහන් දැල්ල තියෙනවා පහන් දැල්ල නැත්නම් ආලෝකය නැහැ ආලෝකය නැත්නම් පහන් දැල්ල නැහැ. නිසා පහන් දැල නිවීම කියන්නේ ආලෝකේ නිවීමක්. ඒ නිසා පටවි ධාතු නැති වෙනකොට පටවියේ නම් ආත්මෙ තිබ්බේ ආත්මෙ නැති වෙනවා. ආයෙක පතු උපදිනවක් නැහැ. කර්මේසා කර්මඵලයක් නැහැ. දැන් මෙතන කියනවා පටවිතෝ එතකොට පටවින් මේටි මඤ්ඤති කියන එක ව්‍යාකරණානුකූලව බලනකොට ဒ ුතිය විපත්‍යයට නගලා තියෙන්නේ. නාමපදයක් කරගෙන තියෙනවා පටවි ධාතු. ඊට පස්සේ පටවිතෝ මඤ්ඤති කියන එක සත්‍යමේ විපත්‍යයෙන් නැත්තම් බුම්මාර්ථයෙන් අරගෙන තියෙනවා. එහි පිහිట్లా තියෙනවා. ඒකට නිදර්ශනය පෙන්වන්නේ මාලක පවතින සුවඳ. ඒකේ කේමක සූත්‍රයේ ਸਰවචනාංශයේගේ ඒ සූත්‍ර පිටකයේම සූත්‍රයක කේමක ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා මේ ලස්සන නිදර්ශනයක ඒකෙදී ඒ කතාව වෙන්නේ ස්වාමීන් වහන්සේ ਸਰවචනාංශ ළඟට ගිහිලා කියනවා ස්වාමීන් වහන්සේ මම රූප ධර්ම හොඳට විග්‍රහ කර බැලුවා ඒක මට ආත්මෙ පේන්නේ නැහැ. මම වේදනාස්කන්ධය හොඳට විග්‍රහ කරලා බැලුවා මේ ආත්මෙ පේන්නේ නැහැ මට. ඊගාට සංඥා සංඛාර විඥාන. ඒකට අහගෙන ඉන්න ආමතුරෝ කට්ටියව සැක කරනවා මේ කේමක ස්වාමීන් වහන්සේ කියලා බුදුහාමුදුරන්ට මේ ආර්යත්වය තමයි කියන්නේ. ඉතින් බැලුව බැලමට ආර්යත් වෙලා නැතුව වගේ. ඒක නිසා කට කතාවක් පතුරවනවා. මොන කේමක ආමතුරෝ කියලා බුදුහාමුදුරන්ට අඤ්ඤ භාව ප්‍රකාශ කරා කියලා. ඊට පස්සේ පිරිසකට වෙලා කියනවා අපි කේමක ආමතුරන්ගෙන් අහමු කියලා. ඒක කියනවා ඒ ස්වාමීන් වහන්සේ වයසයි පයින්කාරී කාලය වෙනවා ස්වාමීන් වහන්සේ මේ ඔබ වහන්සේ බුදුහාමුදුර ගාඩ කියලා ඒක ප්‍රකාශයේ ආත්ම භාවයක් නැතිකමද නැත්නම් අනාත්මද නැත්නම් රහත් භාවයට පිළිගත. ඊට පස්සේ කියනවා නැතම අනිනි මම නැත ආයුෂ නැවැත්ති මම කිව්වේ මාට රූපේ හොඳට විග්‍රහ කරලා බලුවා ආත්මෙ. වේදනා බලුවා සංඥා බලුවා සංකාර බලුවා විඥාන නැහැ. ඒක නිසා මම කිව්වේ එච්චරයි කියලා. ඉතින් ආගිල පහින කාර්ය දෙන සාකච්ඡාට. ඒගොල්ලෝ කියනවා ආයෙත් ප්‍රශ්නයක් අහනවා. ඉතින් ඒකෙන් අහන්න එහෙමනම් ඒක ගැන ඔබ වහන්සේ මොකද්ද මේ කියන්නේ කියලා. රූපෙත් නැත්තම් වේදනත් නැත්තම් සංඥා සංකාරත් නැත්තම් විඥානත් කොහෙද තියෙන්නේ? කියලා අහුවට පස්සේ ආයෙ සලකන සංස උත්තර දෙනවා. පයිලකාරයා ඊට ගියාට පස්සේ ඒගොල්ලෝ ඒකත් ආයතන කරලා ආයතනවලස් කියන ඕනේ වරින් යන්න කියලා හැරමිටි අරගෙන යනවා. ගිහලා කට්ටියට කතා කරලා ඉවරලා මේ නාදගාරු කටයුතු කෙනෙක් වෙනදි වයසයි. ඊට පස්සේ කියනවා මේ මං කිව්වේ ඇත්තක්. මම හොඳටම රූප ධර්ම විග්‍රහ කරලා බැලුවා. ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසය හොඳට විස්තර කරලා බලනද ඒ ආත්ම ස්වરૂපය කියලා කියගන්න අහුවෙන්නේ නැති දෙයක් නැහැ. ඕන දෙයක් හොඳට පිළිමදින්න පුළුවන් රූප ධර්මයක් තියෙන. තියෙන හැම ආකාරයක්ම බැලුවත් පේනවා ඒ නොදකින්න නොදවන්න අනිදර්ශන දෙයක් නැහැ. හොඳට නිදර්ශන වශයෙන් පෙන්වන්න පුළුවන්. ඒ චීකේ ශාන්ති පිසින්න. ඒක වේදනාව වශයෙන් තුන්වන්සේ මේ දුක් වේදනා, සුඛ වේදනා, අදුක්කම සුඛ වේදනා සේරම පිසින්න බැලුව කිසිම හැංගිච්ච දෙයක් නැහැ. බූඩ දෙයක් නැහැ ආත්මය කියන්නේ. ඒකට සංඥාවත් පිසින්න. ඒකට සංස්කාර කියලා Taman ඒකට එකතු කරන අරහි හැඩ ගැසීම් සංස්කරණය කිරීම ඒවත් පිළිසිඳ බැලුවා ඒකෙත් නෑ හොඳ ඇත්ත තමයි විඥානෙත් නෑ එතකොට එහෙනම් අරගොල්ල ආයෙත් කියනවා එහෙනම් මොකද්ද සාංශ මේ කියන්නේ මෙහෙනම් මේ මේ අපි නෑ කියන එක ලබන්නේ කියන්නේ රහත නෑ නෑ මාන්නේ මම යාළුවනේ මම කියන්නේ මෙච්චරයි මලක් අරගන්න ඒ මලේ පෙති අරගෙන බලන්න මලේ සුවඳ තියෙනවද කියලා පෙත්තේ ඊට පස්සේ මණිපත්‍රය අරගෙන බලන්න ඒකේ නෑ පරාග වෙන් කරලා අරගෙන බලන්න ඒකේ නෑ කොටස් පහකට කරලා බලන්න නෑ නමුත් එකතු වෙච්ච ගමන් මේක එනවා සුවඳක් අන්න ඒ වගේ මට එක එක කඩලා බලනකොට නෑ නමුත් පහ එකතු වුණාට පස්සේ තාම ආත්මේ තියෙනවා මේ ස්වාමීන් වහන්සේ මේ කියන දේ පසුකාලීන ආචාර්ය වහන්සේලා කියන දැන් උන්වහන්සේ අනාගාමී තත්ත්වයටපත් වෙලා මතුවෙන මතුවෙන ධර්ම කෙරෙහි වෙන් වෙන් කරලා ගන්න පුළුවන් නමුත් පහ එකතු වුණාට පස්සේ පොදු දෙෙහි තාම ගඳ හිටිනවා මලක සුවඳ වගේ කෑලි එකතු කරපුවාම ඒ ගඳ හිටිනවා දැන් අපි සාමාන්‍යයෙන් කියනවා අපි ස්පිතාලේ ගියාම ස්පිතාලේ ආවේනික ගඳක් තියෙනවා ඔක ඉන්නේ අයඩෝෆෝම් වලින් කියලා කියනවා. ඒකට කියනවා ස්පිතාල ගඳ කියලා. නමුත් අයඩෝෆෝම් කියන ෆාමසියට ගියාට ස්පිතාල ගඳ ඉන්නේ නැහැ. ඒ ටික ඔක්කොම එකතු වෙච්චාම ස්පිතාල ගඳක් එනවා. නමුත් මේ තීන දේවල් වෙන් වෙන් ගන්නකොට ගත්තා වෙන්නේ. අන්න ඒ වගේ අනාගාමී වෙනකොට කෑල්ලෙන් කෑල්ල පහර දීලා එක එක ඇදලා කඩන්න පුළුවන් එක එකක් පොල් පොල්ලිට පොල් කෝරුමිකයක් වෙන් වෙන් කරලා ඒටෝ ඒටෝ ඒටෝ කනවා. මම මෙහි වෙන්දලා හරි කඩන්නේ. ඒක පෙන්වන්නත් ওই මලක කතාව ගෙනල්ලා පෙන්නනවා. මලේ සුවඳ මුකේද තියෙන්නේ කියන්න බෑ කරුණු එකතු වුණාම තියෙන පතුරු ගැහුවට පස්සේ නෑ. අනේ ඒක ඒ රූප රාග අරූප රාග වල තියෙන මායාකාරී ස්වરૂපයක් අන්න ඒ වගේ මේ සමහරෙක් හිතනවා ඒ මලක තියෙන සුවඳ වගේ මේකේ ආත්මයක් තියෙනවා ඒ නිසා ඒක මේ මලක තියෙන භෞතික පැවැත්මට වෙනස් මේවා එකතු වුණාට පස්සේ වෙන දෙයක් ඒ කියන්නේ එක කෑලි එකතු කෑලි කොට්ටම එකතු කරපුවාම සියල්ල එකතුව කෑලි වල එකතුවට වැඩි මොකද්දෝ තව එකක් තියෙනවා. ඒක නෑ කියන්න බෑ. ඒක රූප ධර්මිකුත් නෙවෙයි. අන්න එකතුව තුල ඇති වෙන දැන් අපි ඔක්කොම මෙතන එකතු වුණාට පස්සේ ඒක තියෙනවා සමූහයේ කියන අදහස. අපි වෙන් වෙන් තැන් වල ගියාට පස්සේ එහෙම නැත්නම් හෙට අපි කියනවා අපි සාමූහික අදහස ඇති කරගන්න මම එහෙ ඉඳලා මගේ හිතේ වන්නම්. මම මෙහෙදලා මේක කරන්නම් කියවට කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා කාය සාක්ෂි වශයෙන් එකතු වෙනකන් අර සාමිකාට එන්නේ නැහැ. ලියුමක් කියවුවටවත් ටෙලිග්‍රෑම් එකක් කියවුවටවත් කරදරයි කියලා කිව්වටත් බෑ. ආවට පස්සේ වෙනම ගැම්මක් තියෙනවා. අනිත් වගේ පවුලේ සාමාජික ඔක්කොම ඉන්නකොට ඒක මොකද්ද ගැම්මක් කියලා. ආන්නේ වගේ සමාවේතනවා මේ රූප ධර්ම වල පටවිය ඇතුළු මේකේ ආත්මය මේ තුල තියෙනවා. නැත්තම් පටවිතෝ පංචමී විභක්තිය කියනවා මේ රූප ධර්මයන්ගෙන් ඊට පරිබාහිරව මලින ඇතුළේනේ සෝද හිටින්නේ. පරිබාහිරව හිටිනවා කියන්නේ. රූපයන්ගෙන් ආත්මය වෙයි. ඒකට ලස්සන නිදර්ශනයක් දෙනවා දාර්ශනිකයන් විසින් අවුව වැටෙනකොට ගහෙන් හෙවණල්ලක් ඇති වෙනවා. ගහ හෙවණල්ල තියෙන ගහේ නෙවෙයි. ගහෙන් පරිබාහිරව. හැබැයි ගහින්මයි ඇති වෙන්නේ. ගහට යම් බැඳීමකුත් තියෙනවා. ඒක නිසා ආත්මයක් තියෙනවා කියන ඇත්තෝ මේ රූප වේදනා සංඥා සංකාර වලින් ඈත ඒ පිටතට ප්‍රක්ෂේපණය වෙන්නේ ඒයින් පංචමී විභක්තියෙන් උපතින පටවිතෝ මඤ්ඤති ඊට පස්සේ පටවින් මේති මඤ්ඤති මේ ආත්මෙමයි මම කියන්නේ ඒ කියන්නේ අර රූප ධර්ම වලට නෙමෙයි ඒකට තන දෙන්නේ ඒකෙන් ඇති වෙන අර සංකල්පමය දාර්ශනිකව ඇති වෙන ආත්මය ආත්ම ස්වභාවයේ කියලා ඒක මම ඒ ඒ අර මලක පෙති පහ පෙති මණිපත්‍ර බට්ටා පරාග සියල්ල එකතු වෙච්චාම සුවඳක් එන්න ආසේ ඒක ගහෙන් විහිදිත මේ හේවණල්ල ගස් මුලින් ගහට සම වෙන්න ආසේ මේ ඇති වෙන ආත්මය තමයි මමේ කියා ගන්න වටින්නේ මේ රූප නම් වෙනස් වෙනවා මේ වේදනාව නමුත් මේකේ මේ එකතු වුණාට පස්සේ මොකද්දෝ එකක් තියෙනවා කියා ගන්න බැරි গুপ্ত ධර්මයක් මෙන්න මේකයි ආත්මය මේකයි මම කියාගන්නේ කියලා පටවින් මේති මඤ්ඤති. මගේ මෙයයි මම කියන්නේ කියලා සස්සත දිට්ඨියට වැටෙන වාද තුනක් පනනවා. පටවිතෝ, පටවියා, පටවින් මේති මඤ්ඤති. මේ මේ තුන කොයි එක ආවත් ඒ පුද්ගලයා තමන් විසින් නැති දෙයක් මවන තමන් විසින් ප්‍රක්ෂේපණය කරන ඒ දේට අභිරුචියක් ඇති කර ගන්නවා හරියට නිකන් මේ උණහපුටුවා වදන දරුවා කොච්චර කැත වුණත් ඒක මෙනිකක් වාගේ රකින්න ආසේ මේ තමා විසින් ප්‍රක්ෂේපණය කරන රූපක සත්‍ය ගන්න නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා මේ පහ එකතු වුණාට පස්සේ මේ ඇතුලෙන් හෝ එකෙන් ඇති වෙලා පිටතට විහිදුවන හෝ ඒකම හෝ කියලා ගන්නා වූ මේ දේට තමන් ආසා කරනවා කියන එක තමයි පාඨවින් පාඨවින් පාඨවින් මේති මඤ්ඤති පාඨවින් අභිනන්දති ඒකට අනිවාර්යෙන්ම තමන්ගේ නිර්මාණය තමන් හදපු හොඳම චිත්‍රයක් දැකලා ඒ චිත්‍රයට ඒ පුද්ගලයාගේ මම හැඟීම එන්නාසේ ප්‍රසූත කරන ලද දරුවට මව ඒ මගේ කියන හැඟීම ගත්තාසේ තමන් හදපු ගේ ඒක තමන්ට වෙනම ආකර්ෂණයක් තියනවා වගේ පුදුමාකාර විදිහට මේක අභිනන්දනය කරනවා. ඒ එක්තන්කේ හේතු අප්‍රඥාතං වදාන. මේක මොකද මහන්නේ මේකට හේතුව මේ රූපය පිළිබඳව ඒකෙන් හෙවණලී ඒකෙන් එන සුවඳ ගඳට ආත්මය කිව්වා මිස රූපය පිළිබඳව පිරිසින් දැකීමක් නැති නිසා. රූපය පිළිබඳ පිරිසින් දැකීමක් ඇති කළා නම් මෙවැනි සංකල්පෙට ඉඩක් නැහැ. ඒක නිසා සරුවචනසේ මේ සූත්‍රයේදී මතක් කරන්නේ යම් ආකාරයක මේ පාඨවි ආදී ධර්මවල තියෙන යථා ස්වභාවය මතිමතාන්තර නෙවෙයි. ඒ වගේ තියෙන වංචනික බව වෙනස් වෙන සුළු බව මායාකාරී බව ෂට බව කපට බව අදහන් නැතුව මේකේ ආත්මය තියෙනවා මේකෙන් ආත්මය තියෙනවා මේකමයි ආත්මය මේකයි ආත්මය කියන දාත් කියන්න පටන් අරගන්නේ මේ තම මිච්ච ලස්සන කැටයන් කොටලා ලී බඩුවක් හදන්න හදුවට ගන්න ලෑල්ල ගුල්ල ගහලා තියෙන බව දන්නේ නැතුව. ඒක දිරච්ච ලෑල්ල බව දන්නේ නැතුව තමයි මේ කැටයන් කොටන්නේ. දිරච්ච ලෑල්ල බව දන්නා නම් බඩු බංකුවක් හදායිනම කැටයන් දාන එක නෑ පොලිෂ් කරන එක නෑ. කරන්නේ මේක කල්පවතින ලීයක් බව දන්නවා නම් තමයි. ඉතින් අපි මේ පොලිෂ් කරන්නේ මේ රූපය මේ පටවිය කල්පවතින සදාකාලික එකක් කියන හිතුවත් පමණයි. නැත්නම් මේක අර දිරච්ච මේ ලී වලින් හදාගත්ත බංකු කොළඹක් ඒ වෙලාවට වැටට ගත්තා ඒක ඉතින් වැටට ගත්ත පස්සේ විසිකොළ දාන්නසේ මේ රූපයේ පිළිබඳව අනවශ්‍ය සම්බන්ධකම ඇති වෙන්නේ. ඉන්නේ ඒකයි මේ සීක පුද්ගලයාගේ අසුතවත් පුදුජනයගේ ඇති වෙනස මම උත්සාහ කළේ මේ පටවින් මඤ්ඤති පටවියා මඤ්ඤති පටවිතෝ මඤ්ඤති පටවින් මේති මඤ්ඤති කියන මේ දෘෂ්ටි කෝණ හතර කොහොමද පටලැවිලි ඇති කරන්නේ අන්ධ පුදුජනයට කියලා විස්තර කරලා සූත්‍ර අනුකූලව පෙන්වන්නයි හැබැයි මේක දැක්කට පස්සේ මුළු ජීවිතේම ටෙලිනාට්‍ය බවට පත් වෙනවා අපිත් කරන්නේ උදේ ඉඳලා හැන්ද වෙනකන් දැන හොනො දැන මේකයි අපි ඔය පෞකාරයා මිත්‍යා දෘෂ්ටිකයා එහෙම නැත්නම් මෝඩයා තකතිරුවා වන්ද පුතඥයා කියන ඔක්කොමත් කරන්නේ ඕකමයි. නමුත් ඒක අපේ වෙනකොට අපි ඒක සුද්ධ පැත්තේ දාලා බලනවා පිරිසුදු කරලා බලනවා අනුන් කරනකොට පව් පැත්තට අකුසල පැත්තට දැම්මට සිද්ධ වෙන්නේ 190ක් විතර මේකමයි. ඒ නිසා අපිට මේකෙන් 100ක් ගැලවෙන්න බෑ. කරන්නේ මෙන්න මේ විකාරයක් බව, මායාවක් බව. ලොකු සංහසේ පාවිච්චි කරන්නේ අපේ දැන් ඉන්න ලොකු සංහසේ මායමක් බව. දන්නවනම් ඔය තරම් ඊර්ෂ්‍යාව හොදමාන රණ්ඩු කරන දෙයක් නට මහ පොළොව hina වෙන්න වගේ බඩ බැඳගෙන මීයක්කු මගේ කටස් බෙදා ගන්න දෙපා වේලි බැඳගෙන නැටුවට අන්තිමට මැරුණට පස්සේ ආයිති වෙන්නේ සමහරුන්ට ඒක ආයිති වෙන්නේ නැහැ කාණුවක් පල්ලේ මැරලා ගිහලා කුණු වෙලා යන්න ඉඩ තියෙනවා නම්බුකාර විදිහට මැරුණොත් රියන් හතරයි ආයිති වෙන්නේ එතකන් මේක අල්ලන්න නටනවා වාගේ මේ පෘථුවිය නිසා මෙච්චර කෙලෙස් නෝපුතා ගන්න දෘෂ්ටි කෝණයක් පෙරලනවා නමුත් මම සමාජලාට අර අන්ධ පෘථග්ජනයා පිළිබඳ කතාවට තේක පුද්ගලයා ගාවගෙන කියනවා. රහතන් වහන්සේ ගාවගෙන කියනවා මේක විචිත්තත්වය පෙන්වන්න. නමුත් සූත්‍රෙදි ගැටලා ඉස්සරහට යනකොට ඒවා පිළිබඳවත් වෙන වෙනම අපි කතා කරනකොට සංසන්දනාත්මක මේක ගන්න පුළුවන් වෙයි. නමුත් අපිට මේක අර සුතමේ ඥානයක් තියෙන නිසා භාවනාවට පෙළඹෙන නිසා යම් ප්‍රමාණයකට දිරව ගන්න, අවුලව ගන්න, මේකට යෙදී ගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොටයි තේරෙන්නේ චිත්තක්ෂණය කියන්නේ මොකද්ද? ක්ෂණ සම්පත්තිය කියන්නේ මොකද්ද? කිසිම ක්ෂණ දෙකක නිවනට කිට්ටුවක් හෝ දුරස්තකමක් නැහැ. කිසිම ක්ෂණ දෙකක සංසාරයට බැඳීමක් හෝ දුරස්ත බවක් නැහැ. සම තත්ත්වෙ තියෙන. ඉඳගෙන හිටියා සක්මන් කරත් පරියන් එදිනදා වැඩ කළත් හැම කෙනාටම තියෙන සමාන ගතියක් මෙන්න මේ සබ්බදම්ම මූලපරියාය කියන සියලු දේටම මූල කාරණාව දැනගත්තොත් හැම චිත්තක්ෂණයක්ම නිවන් දොරටුවක් වෙනවා. හැම පටවි කොටාශයක්ම ආපෝ තේජෝ වායෝ කියන මේ සංකල්පයක්ම අන්ධ පුතඥයා කෙලසීමටපත් කරන අතර සුතවත් පුතඥයාට නිවන් දොරටුවක් පාටපත් වෙනවා. ඉතින් මේ සංකල්ප ටික අහගෙන යනකොට හිතා ගන්න බැරි දේවල් මේක ඇතුලේ දාලා තියෙනවා. ඉතින් ඒක අපි ඉස්සරහට සාකච්ඡා කරමු. අද මම අපි පැකට් ටිකක් වැඩි වේලාවක් අරගෙන තියෙන නිසා මෙතනින් ධර්ම දේශනාව නැවත කරනවා. මේ හමාර්ථ කරන්න හදන අපේ දෙවෙනි දේශනයයි මේ ඉදිරිපත් කරන කාරණා තම තමන්ගේ දන්නා දැනුමට එකතු කරගෙන තවත් ඒ වර්තමානයේ රූප ධර්මයන් විචිත්‍ර ලෙස නිතර දීලා බලලා ඒ තුල තියෙනා වූ මේ ස්වභාවය දැක දැන ගන්න එහෙම නැත්නම් සත්‍ය පිටව ගන්නට ශක්තිය ධෛර්යයක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අද නිමිත් ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.